අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවස් අවසන් දවසේ ධර්ම දේශනා කාලයටයි පැමිණලා තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං යදේව භික්ඛවේ පච්චයන් පටිච්චෝපපජ්ජති විඥානං තේන තේනේව විඥානං ත්වේව සංඛං ගච්ඡති තී අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා තණ්හා සංකේ සූත්‍රයේ මේ සාති භික්ෂුව සහ සර්වඥන් වහන්සේ අතර පවතින දෙවසත් ඒකට සාක්ෂි වතයෙන් ඊට භික්ෂුන් වහන්සේලා ඒකට සම්බන්ධ වෙන ස්ථානයත් දැනවෙන වාක්‍යයක් පාලි වාක්‍යයකුයි මේ ඉදිරිපත් කළේ අපි අර මුල් කතාව අතීතයේ දීපත් කිරීමක් වශයෙන් කෙටියෙන් මතක් කළොත් මේ සාති භික්ෂුව ගාව තිබුණා එම විඥාණයම එකම විඥාණයම සන්ධාවති සංතරති අනඤ්ඤන්ති කියලා ඒකමයි ගමන් කරන්නේ ඒකමයි මේ වටවලල් යන්නේ වෙනකක් නොවේ කියන දැඩි අදහස ඉතින් මේක භික්ෂුන් වහන්සේලාට වැටහිලා භික්ෂුන් වහන්සේලා දන්න ප්‍රමාණය ඒ භික්ෂුවට සාති භික්ෂුවට මතක් කළා මේක අරුවචන් වහන්සේ නියෝජනය කරන වාක්‍යයක් නෙවෙයි මේක ਸਰවඥ ධර්මයේ නියෝජනය කරන වාක්‍යයක් නෙවෙයි අපි සංඝයා වතේ මේක අනුමත කරන්නේත් නැහැ ඒක නිසා මේ මතය සලකවලන්නේ මේ සාති භික්ෂුව කොහොමඩක්වත් ඒකට කැමති වුණේ නැහැ එයා දැඩි මතධාරීව දානගාහීව දුප්පටි නිසග්ගීව එයම අල්ලාගෙන ඒක හැරදැමීමට අපහසු කරව බැඳීගෙන හිටියා. පස්සේ සර්වචනාසී ඉදිරියට මේ චෝදනාව නැත්තම් මේ පෙස්සම යාට පස්සේ සර්වචනන්සේ සාති භික්ෂුව සංගමෙන්දට කැඳවලා සබේට කැඳවලා සාති භික්ෂුවෙන් අහනවා මේ සංඝයා මෙන්න මෙහෙම චෝදනාවක් කරනවා ඔබ ළඟ ඒ අදහසක් මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙනවා ඒකම විඥාණය සන්ධාවති සන්තරති අනඤ්ඤන්ති කියලා එකමයි දිගට යවම් කරන්නේ එකම වටවලල්ලේ අපි යොගෙනවා යන්නේ වෙන එකක් නෙවෙයි කියලා ඇත්තද කියලා. එතකොට ඒ සාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට පිළිගන්නවා ඒකයි කියලා. එතකොට සරුවචන් වහන්සේ ඒ උඹෝේ කතා කරන්නේ මොන මොකක්ද ඔය විඥානය කියලා උතන කතා කරන්නේ කියලා. ඒතර කියනවා වදෝ වදෙයන් අපි මේ වචන කතා කරන දේවල් විඳින කළ පිං පව් දරණ විඳවන විඥානය ගැන කියනවා. ඊට පස්සේ බුදුජාන් වහන්සේ එවැනි ධර්මයක් මම කාට කොතනදී දේශනා කරලා තියෙනවා කියලා ඔබ හිතන්න. මම කවදා හරි කොතෙන්ද එහෙම කියලා තියෙනවා මතකයක් තියෙනවද කියලා. එතකොට සාති භික්ෂුව පිළිගන්නවා අකිරියෙන් එහෙම නැත්නම් ඔළුව පාත් කරගෙන යටහත් පහත් වෙලා දුර්මුඛව කතා නොකර ඉන්නවා. එතකොට ස්වාමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණි යම් එවැනි වූ මතයක් මම වෙන කාට හරි වෙන කොතනකදී හරි දේශනා කළා මතක තියෙනවා කියලා. ඒතකොට මේ භික්ෂුන් වහන්සේලා ඒක නෑ කියපුවට පස්සේ සර්වචනාංශේ භික්ෂුන් වහන්සේලාත් එක්කයි කතාව යන්නේ. එතකොට සාති භික්ෂුව ඒ සබේ ඉන්නවා. එයා එතකොට පස්සට ගිහිල්ලා එහෙම නැත්නම් දුර්මුඛ වෙලා එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ විඥානීය ස්වභාවයක් තියෙනවා. ඒක හේතුවක් ඇතුවමයි හටගන්නේ. හේතු නැතුව නෙවෙයි. ඒ හටගන්න හේතු වෙච්ච හේතුව නැතිවීමෙන් විඥානේ නැතිවලා යනවා. මෙන්න මෙහෙම එකක් තමයි මම ධර්මයේ වශයෙන් දේශනා කරලා තියෙන්නේ කියලා. ඒ මතය අර සාදි භික්ෂුව ගෙනියපු එකම විඥානයක් දිකට යනවා. එකම විඥානයක් අපි සංසාරේ වටවලල්ලේ ගෙනියනවා. එහෙම නැත්නම් ඒක වෙන දෙයකින් වෙනස් දෙයක් කියන මේ මත ඛණ්ඩණය කරලා දැන් අද මේ අපි ඉදිරියට තියාගත්ත යං යදේව බික්කවේ පච්චයන් පටිච්චුප්පජ්ජති විඥානං තේන තේනේව විඥානන්තය සංකම් ගච්ඡති. මානේ යම්ම හේතුවක් හේතු කරගෙන විඥානය හටගත්තේද විඥාණයට හටගන්න හේතු හේතුයේ නමෙන්ම ඒ විඥානේ නම් කරනවා. ඒක තමයි මේ ලෝකේ පවතින ක්‍රමය. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තේව සංකංගච්ඡති. ඇහැට රූපයක් වැටීම නිසා විඥානයේ හටගන්මක් වෙනවනම් ඊ හටගන්න විඥාණයට චක්කු විඥානය කියනවා. ඊට පස්සේ ඒ රූපේ නැතිවීමෙන් හෝ එහෙම නැත්නම් අවධානය වෙන තැනකට යෑම නිසා වෙන සද්දයක් ඇහුණා නම් මම්බෙරේට සෝතන්ට පටිච්ච උප්පජ්ජති සෝතන්ට පටිච්ච සද්දේච උප්පජ්ජති විඥානං සෝතයට සද්ද සෝත විඥාණයට සෝත ප්‍රසාදයට සද්ද තරංගයක් වදිනකොට එතන හට ගන්නවා විඥානයක් ඒකට චක්කු විඥානය කියන්නේ අනඤ්‍යන්නේ නෙවෙයි. ඒ නම කියන්නේ වෙන නමකින් කියන්නේ. ඒකට සෝත විඥානය කියලා කියනවා. මේ විදිහට ඒ සූත්‍රය කියවන කෙනාට දැක් ගන්න පුළුවන් ගාහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය ආදී වශයෙන් මේ විඥානේ බොහොම ශීක්‍රයෙන් එකින් එකට එකින් එකට මාරු වෙන ගතියක් දක්වනවා. ඒ දක්වන හැම වෙලාවෙම නිර්වද්‍යවම ඒ විඥානේ පහළ වෙන්න හේතු වෙච්ච අරමුණ හෝ ద్వාරය මේ විඥාණයට නම් තැබීමට විඥානේ නම ගන්නවා. ඉතින් ඒක නිසා යම් කෙනෙක් ඒ බව දන්නේ නැතුව මේ විඥානයක් පහළ වෙන්න හේතුවක් අවශ්‍යයි. ඒ හේතුව යම් තැනක නැති වෙනකොට විඥානය නැති වෙනවය. මේ විඥානය ඒ විදිහට එක දිගට පවතින ස්වභාවයක් නැතය කියලා සරුවචනාංශ මේ පුද්ගල පංචස්කන්ධ පුද්ගලයක් අරගෙන ඒ පංචස්කන්ධයට සාපේක්ෂව තමන් වහන්සේගේ මතය එහෙම නැත්නම් තමන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම හෙලි කරනවා. ඒක ඉතින් අමාරුයි තේරුම් ගන්න. ඒ මොකද අපි ඒ කාලයක් පුරාවට මේ බලන මම, අහන මම, දකින මම, ගඳ බලන මම, රස බලන මම කියලා මේ ඔක්කොම කරන මමයේ පිළිබඳව සංකල්පයක් ඇති කරගෙන ඒ මමයාගේ ආයතන හයක් පහක් විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ ඔක්කොම කරන මමයේ ඉන්නවා කියලා. ඉතින් ඒකට සර්වචනාංශේ දරුවඥ නිදර්ශනයක් උපහැරණයක් රූපකයක් ගැන හරපක් දක්වනවා යං යදේව පච්චං පටිච්ච අග්ගි ජාලති මහණි යම් ඉන්ධනයක් අරගෙන ගින්නක් දැවෙනවා නම් තීන තීනව සංකම් ගච්ඡති දැවෙන ඉන්ධනයේ නමෙන් තමයි ගින්න නම් කරන්නේ දර කොටයක් නැත්නම් ලී කොටයක් පත් වෙනකොට ඒ කොටේ නිසා පැත් වෙන ගින්න කියලා කියනවා. දර නිසා පත් වෙනවා නම් ඒ දර ගින්දර කියලා කියනවා. එහෙම නැත්නම් ගොම ටිකක් පත් වෙනවා නම් ගොම ගින්දර කියලා කියනවා. එහෙම නැත්නම් පිදුරු ටිකක් ගිනි ගන්නවා නම් පිදුරු ගින්නක් කියලා කියනවා. ඉතින් එනේන හැම ගින්නක්ම ඒ ඉන්දනීය නමින් නම් කරනවා යම් තැනක ඉඳන හමාරද ඊට පස්සේ ඒ ගින්නට ඉන්න බෑ. එහෙම නැත්නම් නිකන් ගින්නක් කියලා එකක් නැහැ. එච්චර මේක ගන්න තියෙන්නේ මොන හරියට ගින්නක්පත් වෙන්න නම් ඉන්ධනයක් අවශ්‍යයි. එහෙම එක දිගට පවතින ගින්නක් මේ ලෝකෙත් නැහැ. පවත්න්න බෑ. ඒ නිසා ගින්න පවත්න්න නම් ආහාර දෙන්න ඕනේ. ඉන්ධන දෙන්න ඕනේ. ඒ ඉන්ධනේ දෙනකොට ඒ ඉන්ධනේ ආධාර කරගෙන ආහාර කරගෙනයි ඒ ඒ විඥානය පහළ වෙන්නේ. ඒ පහළ වෙන විඥාණය ඉන්ධනේ හමාර වීමත් සමගම හමාර වෙනවා. ඉතින් ඒ විදිහට මේ විඥාණය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැන් ඇහ කන දිව නාසය දිව කය කියන මේ ආහාර අරගෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවා විඥාන, කාය විඥාන වශයෙන් පහළ වෙනවා. හරියට ගින්නක් කොටයක්, තරකැලි ටිකක්, තනකොළ ටිකක්, ගොම ටිකක්, පිදුරු ටිකක් අරගෙන පත්තු වෙන්න වගේ මෙන්න මේ උපමා උපමේ දෙක තමයි මේ සාති භික්ෂුවගේ එක දිගට පවතින සන්ධාවති සංසරති අනඤ්ඤං කියන වෙනකක් නොවි එක දිගට පවතින ඒ විඥාණයත් එකින් එකට එකින් එකට මාරු වෙනවා. ඒ ආධාර කර ගන්නා වූ ඇහ කන දිව නාසය ආදී ඒ ඉන්ද්‍රයන් හැටියට ගින්නක් ආධාර කරගන්නා වූ ඉන්ධනයේ හැටියට නම මාරු වෙනවා. ඉතින් මේ අදහස භික්ෂුන් වහන්සේලාට දීලා නැත්නම් මේ සාති භික්ෂුව දැන් මුළු ගැනීලා ඉන්නේ. එයා අදෝමුකව කතා කරන්නේ නැතුව. ඒකට බුදුරජාණන්සේ අහනවා මහනි මේ පහළ වෙන පහළ වෙන විඥානයක් ඒ ඒ ඉන්ද්‍රයන්ට පක්ෂව ඉන්ද්‍රියන් ආධාර කරගෙන ආසන්න කාරණාව කරගෙන පදස්ථාන කරගෙන පහළ වෙන බව පිළිගන්නවාද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා හිමයි ස්වාමීන් වහන්සේ ඒ ඒ විඥානේ පහළ වෙන්නේ ඒ ඒ ඉන්ද්‍රයන් නැතු. එහෙම නැතුව නිකම් පවතින විඥානයක් කියලා එකක් මේකේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් සහනවා එහෙම නෙවෙයි. එහෙම නැත්නම් මේ ඒ ඒ ඉන්ද්‍රියන් අල්ලගෙන විඥානේ පහළ වෙනවා කියන එක සැකයක් තියෙන පුළුවන් බව පිළිගන්නවාද කියලා. නිසා සාමාන්‍ය පෘථග්ජනයා තුළ තියෙන එක තමයි. එයා හිතන්නේ විඥානයේ දිගට තියෙනවා. විඥානේ ඒ වෙලාවට එක එක නැසුරු කරාට ඒක අඛණ්ඩව පවතිනවා. ඒක එහෙම නෙවෙයි. ඒ ඉන්ද්‍රයන් මාරු වෙනකොට විඥානයේ සම්පූර්ණයෙන්ම නැතිලා අලුතෙන් ඇති වෙනවා කියන එක ඕනේ පෘථග්ජනෙක් සැක කරනවා. එතකොට බුදුසෙන් අහනවා ඒ ඒ විඥාණයට පහළ වීමට ඒ ඒ ප්‍රත්‍ය ඕන බව පිළිබඳ සැකයක් එන්න පුළුවන්ද කියලා. ඒකත් පුතඥය ගාව තියෙනවා. ඒක මොනවා නැති වුණත් ඒ විඥානයේ දිගට තියෙනවා. යාට ඕනේ නම් ඒ ඉන්සුරන් ප්‍රත්‍ය කරගන්නවා. ඒක නැතුණත් ඒක දිගට තියෙනවා කියලා යාට සැකයක් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා කියන කතාව සැකයක් ඇති වෙන්න පුළුවන් බව. එහෙම තියෙන සැකයක් ගැන භික්ෂුන් වහන්සේලාට හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ මනුස්සය තුල තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ අපි රූපයක් බල බල ඉඳලා සද්දයක් අහන්න ගිහිල්ලා ආය රූපෙට ආපුවාම අර කලින් තිබුණු විඥාණයම තමයි මේ රූපේ බලන්නේ කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක පෙරලි වෙන්නේ නැහැ. ඒකමයි ඒක නিত্য සුඛ සුබ විඥානයක් විදිහට තමයි බාරගන්නේ. ඒ නිසා පළවෙනි සැරේ රූපේ බලලා ඉවර වෙච්ච නැත්නම් ඇහෙන් සමුගත්ත විඥානේ නෙවෙයි දෙවෙනි වතාවට නැවත ඇහ කරා එන්නේ ඒ පළවෙනි සැරේ ඇහත් 100%ක් නිරුද්ධ වුණා පළවෙනි සැරේ විඥානයත් චක්කු විඥානය 100%ක් නිරුද්ධ වුණා කියන එක දැක කරන්න පුළුවන් ද කැක කරන අවස්ථාව හිතා ගන්න පුළුවන් ද ඒ සංඥාවක් වෙනවා පුළුවන් එහෙම තමයි ප්‍රත්‍යඥය හිතන්නේ පුතඥය හැම වෙලාවෙම ඒ తాවකාලිකව විඥානයේ වරක ඇහැ පාවිච්චි කරලා ඒක එතනින් තියලා ගිහිල්ලා අපවතරයක් වමක් ගිහිල්ලාවිලා ආයසරයක් ඇහැට එනවා. ඒ ඇහැමයි ඒ විඥාණයමයි තදේ විතං සංසරිතං සන්දහවිතං අනඤ්ඤං. ඒ ඇහැමයි ඒ විඥාණයමයි නිසා ඒ ඇහි කවදාකවත් වෙනස් වීමක් විපරිණාමයක් වෙන දෙයක් වඩපත් වීමක් අනිත්‍යක් නැහැ. ඒක දිගටම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇහත් එහෙමමයි කියලා අර ඇහි නিত্য සුඛ සුභ භාවය විඥානයේ නිත්‍ය සුඛ සුභ භාවය සැක කරනවා. ඒ නිසා මේ වයසට ඇස්පින් නැත්නම් මොකද කියලා? ඒ දොස්තර ගාවට ගිහිලා. දොස්තර කියනවා ඔකට මෙන්න මෙහෙම කණ්ණාඩියක් තියෙනවා දාන්න ගන්න පුළුවන් කියලා. අන්න වැඩ තමයි දොස්තර කියලා කියන්නේ. එහෙනම් මේ ඇහැ කියන්නේ කොහොම දෙයක් කියලා කවදාකවත් කියන්නේ නැහැ. දැන් වයසට යනකොට මේ වයසට කියලා ඕක නැති කරන්න පුළුවන්. ඕක නැතිවම රැලි ටික කපලා ප්ලාස්ටික් සර්ජරි එකක් ගන්න තියෙනවා. මට පිටියල්ලේ මෙච්චරක් පඳුල්ලන්න ඒක වයසට යන එක නතර කරන්න පුළුවන්. ඉතින් අද මම දන්නේ තියෙන මැගසින් දිහා බලනකොට ඊ ඊ අංගපතක නැත්තම් ඕන එකක් අරන් දෙන්න පුළුවන්. ඒගොල්ල කියන්නේ මේක මේ තරුණකම, තරුණ සම අම්මගේ එක වගේ තාත්තගේ දුවගේ වගේම තියෙන්න ඕන. ඒකනේ රෙක්සෝනා වලට පෙන්වන්නේ. හැබැයි යටින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා අම්මා වගේම ඉන්න දුවලා ඉන්න කට්ටිය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකට කට්ටිය හොනයි කියලා. උඩින් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් මේක තමයි අද නවීන ලෝකයේ ඒ පෙනුමමයි කොච්චර වයසට ගියත් ඒකමයි. ඉතින් ඒ කියන්නේ ඒ ඒ රූපේ එතන එතන ගෙවෙනවා. එතන එතන විඥානයේ ඒ ඒ තැන් වල ප්‍රත්‍ය කරගෙන ඉඳලා රූපයත් එක්කම එහෙම නැත්නම් ඒ ඇහත් එක්කම නැති වෙනවා කියන එක අනන්තවත් සැක කරනවා. ඒ සැක කරන්න තමයි නව තාක්ෂණයේ තියෙන්නේ. ඒකට තමයි දැනුම කියන්නේ. මේක දිරන බව පිළිගන්නේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කියනවා සංසීම ලෝකේ හැකියාවක් තියෙන බව මේකේ පොට්ටේ කුරුණක් කියන්න පුළුවන්. ඇස් දෙක පේන්න ඕනේ දැන් තියෙන දැනුම බල තියා ගන්නකොට ඉතින් බුදුරජාණන් වහන්සේ අර සාති භික්ෂුවගේ ප්‍රශ්නේ මතු කරගෙන කියනවා ඒ විඥාණය හේතුවෙන් හට ගන්නවා කියන එක සැක කරන જાතියක් ලෝකේ ඉන්නවා. හේතුව නැති වෙනකොට විඥානේ නැති වෙනවා. හේතුව වෙනස් වෙනකොට විඥානේ වෙනස් වෙනවා කියන එක සැක සහිත ලෝකයක් ඕන භාවනා කරන භික්ෂුවකට ඕනේ යෝගාවචරයකට දැක ගන්න පුළුවන් ඒක නැහැ කියන්න යන්න එපා. ඒක තමයි ලෝකේ හැටි. නමුත් Tamanne දැනගන්න පුළුවන් නැත්තම් බුදු කෙනෙක්ගේ පණිවිඩය එකයි. ඒ ඇහැ එතන නැති වුණා. ඒ විඥානය එතන නැති වුණා. ඊට පස්සේ නැවත ඒ දෙන්න එකතු වෙච්චාම අර චක්ක විඥානය නෙවෙයි අලුත් චක්ක විඥානය පහළ වෙනවා. මේකට යුත තමයි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ධර්ම තියෙන්නේ. ඇහත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. විඥානයත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. ඒ නිසා මම මේක තේරුම් ගත්තට ඒක පටලවල තේරුම් ගත්ත ලෝකයක් තියෙන බව මට තේරුම් ගන්න අමාරුවක් වෙන්න බෑ. මම මේක තේරුම් ගත්ත නිසා සියල්ලටම නිවන් දැකි. සියල්ලට මේක පැටලෙයි කියලා හිතන්න යන්න එපා. ඒකටම වෙන්නේ නැති අරවචංශ මෙතෙන් ධාන්නේ. මෙතන හැකියාවක් කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අහනවා ඒ හැකියාවක් තියෙන කෙනා ඒක හරි හැටියට චීන කන්නඩියක් දාලා බෙන්නලා දුන්නොත් ඒ දැකීම එතනින් හමාරයි. ආයසරයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒක වෙනම කතාවක්. මේක දැක්කොත් එම කෙනෙකුගේ සැකේ දුර වෙන්න පුළුවන් කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා හරි හැටියට දැක්කොත් හරි හැටියට දකින්නයි කියලා කියන්නේ ප්‍රතිපදාව දිගේ ගියොත් යථාභූත ඥානනේ ඇති වුණොත් අර සැකේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි භාවනා ජීවිතය තුළ යෝගාවචරයගේ ඇති වෙන පරිණාමය. එහෙම නැත්නම් රූපාන්තරණය ඉස්සලා මම සැක කළා. දැක කරලා තමයි මම මේ ඒ පෙනුම තියාගෙන ඉන්න, ඒ කටහඬ තියාගෙන ඉන්න, ඒ ගන්ධ රස පහසට මෙච්චර මහන්සි වුණේ මම නিত্য සුඛ සුබ කියන දේ නිසානේ. ඉතින් ඊට පස්සේ මේ නিত্য සුඛ සුබ භාවය ඇතිකරන මේ ඇහැට උපරිම රූප පෙන්නලා හොඳම චක්කු විඥානය පහල කරගන්න කනට හොඳම සද්දාස්වල සෝත විඥානය පහල කරගන්න මෙව දවසකට මේ අසීමිතව රූප ගත්තොත් සතහන් සහ වර්ණ විවිධාකාර කරන්නයි අපි පොහසත් වෙනවා කියලා කියන්නේ. එකම දේ එකම විදිහට දකින්නාම නම් දුප්පත් කියලා කියනවා. වැඩි වැඩියෙන් වර්ණ, වැඩි වැඩියෙන් සටහන් ඇති කරන්න. ඒතකොට වැඩි වැඩි විචිත්‍ර චක්කු විඥාන ඇතිකරන්න. ඊට පස්සේ ශබ්ද කිව්වහම නානාවිද ශබ්ද. ස්ටීරියෝ මොනෝ වෙස්ටර්න් ඊස්ටර්න් කිය කිය නානාවිද සද්ද ඇති කරන නානාවිද සෝත විඥාන පහල කිරීම ඉතින් පොහොසත් එක් කරන වැඩක්. එනකයකට තමයි පොහොසත්කම කියලා කියන්නේ. ගන්ධ රස පහස අපි මේකට කියනවා කාම තණ්හාව කියලා. නැට මේ ඒකට ගොදුරු වෙන වස්තු වල කියනවා කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් ගුණ කිරීම වර්ධනය කිරීම තමයි අපි මේ කාම ජීවිතයේ ඒ වන්ට මේ පෘථග්ජන ජීවිතය කරන්නේ. ඒක හදා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයිදල් කුරේට වතුර පුරන්නා වගේ කියලා අපි ඒක මතක් කරගත්තා. ඒක එහෙම වුණාට ඒක ඉවරයක් නැහැ. කවමදාකවත් ඒක මේ බහු ජනතාවකට තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්නත් එපා. බුදුහාමුදුරුවත් ඒක හිතන්නේ නැහැ. හිතන්න බෑ. මොකද ඒක තමයි සංසාරය කියන්නේ. ඉන්සයි සංසාරි ගමනේදී කෙනෙකුට බොහෝ දිනාට ඒක වැටෙයි කියන එක හිතන්න නරකයි. ඒකේ තරම් ගැඹුරුයි. ඒක එක පැත්තක් අනිත් එක එවැනි සැපක් ලසන ලසන කාය චක්ක විඥාන සෝත විඥාන ගාහන විඥාව විඥාන මට උපදින දරුවන්ටත් ලැබලා දෙන්න මගේ අම්මට තාත්තට ලැබලා දෙන්න මගේ හිත මිතුරන්ට ලැබලා දෙන්න මටත් ඊගාව චිත්තක්ෂණෙත් ලබන්න මේ ජීවිතෙන් කියලා දිවි ලෝකෙ කියලා ඒක ලබන්න එහෙම නැත්තම් මම දැන් මෙතන ඉඳලා ලැබුවට ගෙදර ගිහිල්ලා සබන්නේ. ඉතින් මේක ඊට පස්සේ ඉතිරි පැතිරි වැඩෙනවා. මේ මට ලැබිච්ච දේ අපේ අයට දෙන්න. මට ලැබිච්ච දේ හැමතැනම ලැබෙන්න. මට ලැබිච්ච දේ හැමදාම ලැබෙන්න. ඉතින් ඒකට කියනවා මේ කාම සංඥාව ඇති කරගත්ත මේ ප්‍රක්ෂේපණය මේ අපි වතයෙන් අතන මෙතන වශයෙන් කල්පනා කරනවා කියන එක අර රෙඩේම අර ලෙඩේම බෝ වෙන තත්ත්වයක්. එහෙම නැත්නම් අර කාම සංඥාව කියන එක බෝ වෙන ලෙඩක්. ඒක ඊට පස්සේ බහු ජනතාවට ගියාට පස්සේ ඒක භව භව තණ්හාව කියලා කියනවා. ඉතින් අද ප්‍රශ්නයක් අහලා දෙන්නා. ඒ කාම තණ්හා භව තණ්හා විස්තර කරලා තියෙනවා. ඉතින් කොහොමද මේ තුන්වෙනි සමාජිකයා විභව තණ්හාව වෙන්නේ? යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ටිකකින් කියන්න පුළුවන් නම් මේ කාම තණ්හාවවත් අංග සම්පූර්ණ කරලා මැරිච්ච එකම මිනිස් එක්කත් මානව જાතිය නෑ. කවමදාකවත් නැහැ. අතිත්ත්‍ය ලෝකෝ කාමදාසෝ. මේ ලෝකේ අතෘප්ති කරවමයි මැරෙන්නේ. කාමයට දාසකම් නැතුව ලබනාත්මේවත් මේ ටික ගන්නම් කියන ඒ අපේක්ෂාවෙන් මැරෙන එක ඒ අපේක්ෂාව නිසාම තව ආත්මයක් ලබනවා. මෙවැනි තමන්ගේ එකවත් කාම ගුණ ටික තමන්ටවත් සම්පූර්ණ කරගන්න බැරි ලෝකයා මේ අපි ඔක්කොටවත් මේක ලබලා දෙන්න යණ යන තැන ලබන්න හැමදාම ලබන්න හදන මේ හීනය අර කාමය සන්තරපණේ කාම තණ්හාව සන්තරපණයකට වඩා බංකොලොත් ව්‍යාපාරයක්. ඒක අනිටත් වඩා අමාරුයි. ඒ නිසා ඒ අමාරුණත් මේ අතාරින්නේ නැහැ. මම කොච්චර හරි බලනවා මගෙන් පවතින પરම්පරාවට ඒ කියන්න ඕනේ අම්මට අප්පට යන්න ඕනේ ගුරුවරුන්ට යන්න ඕනේ අපේ කට්ටියට යන්න ඕනේ අපේ ජාතියට අපේ ආගම යණ යන තැන. ඉතින් මේ නිසා විශාල අභියෝගයකට මුහුණ දෙන්න ගියාම ඒ කෙනාට විශාල බාධක රාශියක් එනවා. කාම තණ්හාව සංතරපණය කිරීමෙත් බාධා තියෙනවා. ඉවරයක් වෙන්නේ නැහැ. භව තණ්හාවට ගියාම බාධා කොච්චර වැඩි වෙනවද කියනවනම් එයාට ඇති වෙන බාධාවල් එක්ක රණ්ඩු කිරීම නිසා ඒකෙන් ඇති වෙන ઈચ્છා බංගත්වේ නිසා පුදුමාකාර ද්වේෂයක් පහළ වෙනවා. මම හරි අහිංසකයි. මම මේ කියන්නේ මගේ ඇහැ කන දින පිටවීම මොකද්ද තියෙන වැරද්ද? මම ඒකට නෙමෙයි මහන්සි වෙන්නේ. ඒක නිසා මම කරන්නේ අවංකව කීයක් හරි හම්බ කරගෙන මෙහි ඇහ කන දිව නාසය සම්තරපණය කරන්න හදනවා. ඒක කාටවත් දෝෂයක් කියන්න බෑ. ඒක පුත්තජන අයිතිවාරිවා. නමුත් ඒක ඒක බොහෝ වෙලා අපි ඔක්කොටමත් ඕනේ. යانے යන තැනත් ඕනේ. හැමදාමත් ඕනේ කිව්වහම ඒකට එන බාධා දස දහස් ගුණයකින් වැඩි. ඒ බාධා වලට විරුද්ධව එන द्वේෂයට කියනවා විභව තණ්හාව කියලා. භව තණ්හාව සන්තරපණය කරගන්න බැරිකමට ළඟා කරගන්න බැරි වීම සඳහා ඇති වෙන බාධාවල් වලට ඒ කා භව තණ්හාවට ආශා කරන මට්ටමටම ඒකට එන බාධාවලට වෛර කරනවා. ඒ වෛර කරන නිසා තව කෙනෙක් මරනවා කියන එක මේ තමන්ගේ භව තණ්හාව වඩා ගන්න එච්චර ලොකු දෙයක් නෙක බොහොම සාධාරණීකරණය කරන්න පුළුවන්. අන්සතු දේ හොරකම් කරනවා කියුවාම අන්තරතු කාම වස්තු වරදොල පාවිච්චි කරනවා කිව්වම බොරු කේලම් හිස්සජන පරසවචන කටේ තුලේ ගෑවෙන්නේ නැතුව කියන කෙනෙක් බොහොම ලේසි. ඒ නිසා ඒක පරපණ නැසීමට තරමට හේතු වෙන අතර ඒක බැරි වුණොත් සීදී නසා ගැනීමට හේතු වෙන්න බොහෝම ලේසි. ඒක එච්චර අමාරුවක් නෑ. ඒක නිසා මේ කාම තණ්හාව යම්තා ගොජ දමන ආශාවක් වෙනවද ඒ ධර්මතම එයා අනුන් නැසන තමන් නැසා ගන්න හතුරුකමක් කාමතන වැඩි තරමට මේක ඇති වෙනවා. ඒක නිසා කවුරුත් ඇවිල්ලා එයා මරන්න ඕනේ නැහැ. යහට ඒ තීතිනසා ගැනීමේ අවශ්‍යතාවය මේ විභව තණ්හාවේ ඒ දායාද වශයෙන් ලැබෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් කාමයේ සහ කාම තණ්හාව තෘෂ්ණා වශයෙන් බාරගත්තට විභව තණ්හාව වැටෙන්නේ ද්වේෂයට. ඒ නිසා තෘෂ්ණාවගේ හේවණල්ලක් තමයි ද්වේෂය. ඊටත් වැඩිය භයානක පැත්තක් තියෙනවා. තෘෂ්ණාව බැලූ බැල්මට අල්ලන්න පුළුවන්. ඒ මොනකින් කියත හැකි. මේ ද්වේෂය මුගාවක් වංචනිකයි. ඒක හරිම ඡටයි, හරිම මායාකාරී, හරිම වංචනිකයි. ඒක නිසා මේ ද්වේෂය තමයි බටහිර මානසික විද්‍යාවේ මානසික රෝග කියලා හඳුනාගෙන තියෙන්නේ. සියල්ලටම හේතුව ද්වේෂය. සිය තමන්ට තියෙන හැම මානසික අසහනයකටම මානසික රෝගයකටම හේතුව මේ द्वේෂය. ඉතින් අපි මේ द्वේෂයට නෙමෙයි බෙහෙත් කරන්න ඕනේ. ඒක ඇති කරන තණ්හාවටයි. තණ්හාව අඩු වෙන්න අඩු වෙන්න කාම තණ්හාවත් පුළුවන් තරම් අපි ඉන්ද්‍රිය দমনය හරහා අඩු කර ගන්න බලනවා. නොකානොබි මැරෙන්න හදනවා කියන එක නෙවෙයි. ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරනවා. අන්ත සුඛෝභෝගීත්වයට යන්නේ නැහැ. පාරිභෝගිකත්වයට යන්නේ නැහැ. ලදවමනේ සතුට වෙනවා. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන කියලා සංඝයාට කියලා තිනවා ලද යම් සිවුරකින් සතුට වෙන්නේ. මට අර දේ ඕනේ මේ දේ ඕනේ කියන්නේ නැතුව ලද දෙකින් සතුට වෙන එක liverලා බුදුහාමුදුරෝ ඒකේ නාලාවා ඒ අඳුරේ අනික් අයටත් කියවන්න කියනවා iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලද දෙයකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්නේ Taman ලද දෙයින් සතුටු වෙන්න සතුටු වී ඒ ලද දෙයින් සතුටු මේ ಗುಣ කතා කරන්න එතකොට ඒකේ නා මේ ලෝකේ එක චිත්තක්ෂණයක් හරි සතුටින් ජීවත් වෙයි. නැත්තම් කවදාකවත් මේක ඉවර කරන්න බෑ ලුණු වතුර බොන්න වගේ, ගිනිය ගොරක් අතින් අතට මාරු කරන්න වගේ මේ තියෙන දුක. නමුත් ලද දෙයින් සතුටින්ම දන්නවනම් කාම තණ්හාවගේ අඩුවීම නිසා අර දෙවිලි තැවිලි ගතිය අඩු වෙන නිසා එයා තමන්ගේ දරුවන්ටත් උගන්වන්නේ ලද දෙයින් සතුටු වීම ගැනයි. එහෙම නැත්නම් ඇඳුමක් කියලා කියන්නේ හෙළුව වෙන්නට අදින එකක් නෙවෙයි විලි වහ ගන්න අදින එකක් කියලා අද කියන්න බෑනේ දෙමව්පියන්. අද තියෙන හැම ඇඳුමක්ම තියෙන්නේ හෙළුව පෙන්නන්න. හොඳම ඇඳුම මොහොතේ තියෙන්නේ වැසිය යුතු දේවල් හෙලි කරන්න. අපිට පුළුවන් ඉඩමක් තාප්පයක් බඳලා වහන්න. අපිට පුළුවන් ඉඩමක් කටුකම්බි ගහන්න. කටුකම්බි ගහම රෙද්දාස්තේ තියෙනවා. පේනවනේ. දැන් ඇඳුම් ඔක්කොම තාප්පැතුන් නෙමෙයි කටුකම්බි ඇඳුම් තියෙන්නේ. එහෙලුව පෙන්වන්න අද මේව ඔක්කොම ඊය දරුවා ගේනකොට ගේනව නෙවෙයිනේ. ජාත්‍යන්තර සමාගමුත් ඒක කරනවා. ඒගොල්ලන්ගෙත් ඒක තමයි කරන්න ඕනකම තියෙන්නේ. නමුත් මේ දෙමාපියොන්ට පුළුවන්කමක් තියෙනවා නම් තමනුත් ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න. ඒ වගේම ආහාර. ඒ වගේම නිවෙස්නියනේ gedara බෙහෙත් පිළිකර ටික. බුදුහාමර අපිට ওই හතරෙන් තමයි මේ මහානකම උගන්වන්නේ. චීවර පින්නපාත සේනාසන ගිලම්පස. ඉතින් ගිහි පැත්තෙන් බලනකොට ඇඳුම, ආහාරය, gedara ඉන්න ගේ දහ බෙහෙත් පිළිකර ටිකට අද මේ පාර දිගේ යනකොට ජාත්‍යන්තර කම්පැනි කීයක් මේට වැඩිය හොඳ දේ දෙන්න වෙළඳ ප්‍රචාර දැන්වීම පුරු අටවගෙන ඉන්නවාද? ටෙලිවිෂන් එකක් අරවාම පත්‍රයක් දිගහැරපුවාම රේඩියෝ එකක් දාපුවම කොච්චරක් දේවල් පෙන්ලා තියෙනවද මේ ඕගොල්ලෝ හිතනවද මේ අපේ හිත සුව පිණිස මේගොල්ලෝ මේ රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් කරනවා කියලා. මේ අපිට මේ සැප දෙන්න. මොකෝ අපි මුන්දලා අපේ අම්මලා මුත්තලායි. උන් කරන්න දෙන්නේ තෝපේ හිටියත් එකයි මැරුණත් එකයි අපිට භව දන්නා දෙනත් එකයි විභව දන්නා දෙනත් එකයි මගේ කුට්ටිය කඩා ගන්න පුළුවන් නම් ඒක තමයි ඔය බහු ජන බහු සමාගම් කියලා කියන්නේ නව තාක්ෂණය කියලා කියන්නේ යටිදල පහසුකම් කියලා කියන්නේ සංවේදනය කියලා කියන්නේ. ඉතින් අපි මේක දිගේනේ මේ තකල සිරින් පිළි ශ්‍රී ලංකාවත් ඉක්මනට එතෙන්ට ගේන්නේ දැන් ලෑස්තිය තියෙන්නේ. අනේ ප්‍රභාකර නොහිටින්ද මේ වෙනකොටත් රට දියුණු කරලා ඉවරයි. කෙරුවනම් ඉවරයි. අන්න අර උන්දට පිං සිද්ධ වෙන තමයි අවුරුදු 30ක් පොඩ්ඩක් ඉංගරාජ අඩවියක් දැන් ඉතුරු වෙලා තියෙනවා. ලංකාවේ වතුර ටිකවත් ඉතුරුලා තියෙනවා. නොතිබුණා නම් එක රැයට මේක දිනු කරනවා. දිනු කරුවට පස්සේ මේ රටවල වල තියෙන බයිලා මේ තොවිල් අපේ රටට දැන්ටත් ගිහිල්ලා තියෙන ඕකේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඔයිටත් වැඩි ඉක්මනට යනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ භව තණ්හාව පිළිබඳව ලද දීන් සතුටු වීමේ අනිත් පැත්ත පිළිබඳව හැඟීමක් තියෙනවා නම් උන්දලා දරුවන්ට මොනව උගන්වයිද? ගුරුවරු දෙර ගෝලයන්ට මොනව උගන්වයිද? දොස්තර කෙනෙක් දරුවෙකුට මොනවද කියයිද? දේශපාලනඥයෙක් රටවැසියට මොනවද කියයිද? අද කියවලා බලන්නකෝ හැරි තියනවාද කියලා අඩු ගන්න මේ මාතෘකාව සාකච්ඡාවටවත් අරගෙන තියෙනවා. කරන්නත් පුළුවන් වෙයි කියලා හිතනවාද මේක මේ බටහිර ලෝකෙන් එහෙට යන පණිවිඩයක් වශයෙන් ඕ ආසියාකරෙන් බටහිර කවදාවත් එන්නේ ගඟක් කවදාකවත් උඩහට ගලන්නේ නැහැ. යෝගාවචරය විතරක් ගඟට ගිහිලට ගමන් කරනවා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා අපට මේ කාම තණ්හාව කියන එක දෙකොණ විලක්කුවක් වගේ දෙපැත්තට පත්තු කරපු ඉටිබන්ධමක් වගේ දැලි දෙකක් තිබුණාට ඉටිබන්ධම ගෙවෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැක්කරිලා අද තියෙන හැම ශිල්පයක්ම අද තියෙන හැම උගන්විල්ලක්ම මේ කාම තණ්හාවට දායකම් කරන මාරපාක්ෂික ගැන්වීම නමුත් බලන්න එච්චර තියෙද්දි මෙවැනි සූත්‍ර තාම තියෙනවනේ අවුරුදු 2600ක් පරණ සූත්‍ර තාම තියෙනවා. ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. මේවා මකන්න බෑ. මේවා අර කාමයට තියෙන මාරපාක්ෂික ධර්ම වගේම සද්ධර්මයටත් මොකද්ද අරසාවක් තියෙනවා. අනේ අපේ ජීවිතේ එක චිත්තක්ෂණයක් අන්නෙවෙනි සද්ධර්මයට ආධාරයක් වෙනස රුකුලක් වෙනස ගරු කටයුතු පිණිස ගත කරනවා නම් අපිට හම්බෙච්ච ධර්මය අපි කරා අවුරුදු 2600ක් අමාරෙන් ගෙනාවු ධර්මය අපිත් පොඩ්ඩක් ආලෝක කරලා අපිත් ඒකෙන් ආලෝකයක් ලබාගෙන අපි ඉදිරි પરම්පරාවට දෙන්න පුළුවන්. හැබැයි ඒක බහුජන මට්ටමට ජන විඥාණයට යයි කියලා කවුරු හරි හීනෙන් හරි හිතනවනම් සාති භික්ෂුවගේ මේ පාපතර දෘෂ්ටියට වැඩි අමාරුකයක් වැඩ. කද්දාවත් කරන්න බෑ. ඒ නිසා ඒකට පිං ඇති කෙනෙක් ඉන්නවනම් විතර කරලා දුන්නාට පාඩු නෑ. විතර කරලා දෙන ඔක්කොම වලට තේරෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. බුදුහාමුදුරේ ඒකයි අහන්නේ. මහණෙනි මේ හැම විඥානයක්ම හේතුකින් හටගන්නවා කියන එකට සැක ඇති වෙන්න පුළුවන්ද කියලා නම් පුළුවන්. ඒ ඇති වෙච්ච ප්‍රත්‍යය නැති වෙනකොට විඥානේ නැති වෙනවයි කියන එක සැක ඇති වෙන්න ඕන තරම් පුළුවන්. ඒකනේ අද ලෝකෙ වෙලා තියෙන්නේ. ඒ ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවයි කියලා ඕන තරම් එන්න පුළුවන්. ඒක කවදාකවත් මගේ දුර්ලභමක් හෝ මගේ යුතුයකමක් කරගන්න එපා. බුදුහාමුදුරුවත් කරලා නැහැ. කරන්න බෑ. ඒ වෙනුවට පුළුවන් කාම තණ්හාව මෙහෙමනම් මේ යන ගැම්ම හැටියට භව තණ්හාවට මේක ගියාට පස්සේ මේ සීදී නසා ගැනීමක් හෝ අනුම්මැරීමක්. ඒක නිසා මේ අධිරාජ්‍යවාදී ක්‍රමය නැත්නම් මේ කැපිටලිස්ට් සිස්ටම් එක යනකොට ඒකේ දියුණුවට අත්‍යවශ්‍ය දෙයක් තමයි යුද්ධය. සහ විනාශය. විනාශය සහ යුද්ධ නැතුව කවදාකවත් මේ ආර්ථිකය දුවන්න බෑ. ඒක නිසා මේ ආර්ථික දියුණුවක් වෙනවා නම් බලා ගන්න කොතන හරි කොනක අම්මු අමුවේ මරනවා. අමු අමු අසාධාරණයක් වෙන්න ඕන. ඒ දෙක තමයි මේ යන්නේ. ඒ නිසා අපි යම් තැනක යම් රටක ඒ ආර්ථික දියුණුවක් මේ මේ පද්ධතිය අරගෙන ඇති වෙනවා නම් ඒ ඒ වෙන හැම තැනම පුදුමාකාර මානව ධර්ම වලට විරුද්ධව යෑමක් අසාධාරණකම් පරිසරයට විරුද්ධ යෑමක් කාලගුණයට විරුද්ධ යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නමුත් ඒ ඔක්කොම තියේදී ලෝකම ඒ තරම් ගැම්මක යද්දී සත්‍යමත් වෙන කෙනාට එතකොට මේ කාම සංඥාව අවබෝධ කරගන්න පුළුවන් එකනට ඔය එකකින්වත් තඹේක බාධාවක් නැහැ. කිසිම බාධාවක් නැහැ. මොකද මේ සතිය බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මහණෝ අවිද්‍යාව මේ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක පිළිබඳ තියෙන සැකය විඥාණයට හටගන්න හේතුවක් ඕනද නැද්ද කියන සැකය ඒ කච්චි නැතුණු විඥාණය නැතිනවා කියන සැකය මේක අවිද්‍යාව නම් මේ බුදුහාමුදුරුවෝ කියනවා මහන්නේ මේ සතිය වැඩුවා නම් උඹට ඕනේ නම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන මොන කතාවද සතිය වැඩුවා නම් හිමාල පර්වතේ මොන දෙක කරන්න පුළුවන් අපිට මේ කුණු මේ තුච්ච අවිද්‍යාව ගැන කොමන කතා දෙන්නේ අපොක් කාලා බිමල දාන්න. සතියේ තරම් බලවත්. නම් සතිය බලවත් උනායි කියලා කාම දන්නාවගේ තියෙන මේ පටලවන ස්වභාවය අඩුතක් තේරු කරන්න එපා. ඒ අඩුතක් තේරු කරන කෙනා තමයි මේ බුද්ධහම ඔක්කොටම දෙන්න බෞද්ධ රාජ්‍ය හදන්න සියලු කෙනාට බුද්ධහම දෙන්න හදනවායි කියලා කියන්නේ මේකේ බරපතලකම දන්නේ නැතුව. ඒ මදිවට භව තණ්හාවට ගියාට පස්සේ අර ප්‍රශ්නේ බෝ වෙන ඉලක්ක වලටපත් වුණාට පස්සේ ඒ ලෝකේ වපුරන්නෙම ද්වේෂය. ඒ ලෝකේ දිගටම ෂටගතිය තියෙනවා මායාවි ගතිය තියෙනවා. ඒ නිසා ඒ ලෝක පිස්සු හැදෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. අද එංගලන්තේ ගත්තොත් 25ක් උග්‍ර මානසික අසහනයටපත් වෙලා ඉන්නවා. ඇමරිකාවේ ළමයින්ගේ 40ක් මානසික අසහනයි. එnde එnde එnde වැඩි වෙනවා. ඒ නිසා දියුණු රටක දියුණු නගරයක වැඩියෙන්ම දියුණු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න තියෙන්නේ මානසික රෝවල් වල තියෙන ඇඳවල ගන්න. නමයට එකක් තිබුණ ඉස්සර දැන් බලනකොට 25 40 මට්ටමට ගිහිලා තියෙන්නේ. මොනම හේතුවක්වත් නැහැ පෙන්වන්න මේක අඩුවේ කියලා. එන්න එන්න වැඩි වෙනවා. ඒ තියෙද්දිත් මේගොල්ලෝ ඒ තියෙන ගොල්ලයි අපේ අමනියොයි නායකකතන අමනියොයි උත්තර හොයන්න දැන මේ කාම තණ්හාව හරහා භව තණ්හාව හරහා තාක්ෂණය හරහා එහෙම නැත්නම් මේ සංනිවේදන ක්‍රම හරහා කවදාවත් උත්තර නැහැ. එහෙනම් අසුචි වලත් රත්තරන් තියෙන්න ඕනේ මැණික් තියෙන්න ඕනේ. එහෙනම් මැණික් වල වල ගන්න ඕනේ කක්කුසි වල වල හොයන්න වෙයි. කවදාවත් නැහැ. ඒ නිසායි කියන්නේ මේක බහුජන විඥාණයට දාන්න යන්න එපා. මේ සතිය බලවත් ඒ නිසා උඹ සතිය වඩා ගනි. ඒක හරියට පේනවා නිකන් ඒකාධිප මේ ආත්මార్థකාමී වැඩක්. එහෙම නැත්නම් මේ Taman විතරක් තනියම නිවන් දකින්න වැඩක් කියලා. ඉතින් බුදුරජාණන්සේ කියලා තියෙනවනේ මං ගොඩාක් කල් උත්සාහ කරා බෑ. උඹ උඹේ වැඩේ කරන්න ගියත් ඒකත් කරන්න බෑ. ඒ නිසා ඒකට බර දීලා මේක කරන්න උන්වහන්සේ මේ ගින්නේ උපමාව තමයි පෙන්වන්නේ. පින්ලයි භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා මහණියම් කිසි කෙනෙක් එක රූප ධර්මයක් අරගෙන ඒ රූප ධර්මයේ මත පහළ වෙන විඥාණය දිගින් දිගට දිගින් දිගට බලාගෙන හිටියොත් ඒ කෙනාට ඒ රූප ධර්මයාගේ වෙනස් වීම දකිනකොට ඇතිව නැති වෙන බව දකිනකොට විපරිණාමයේ දකිනකොට අනන්‍යතාවයේ දකිනකොට එයාට ඇති වෙන මේ බය එයාට ඇති වෙන මේ කම්මැලිකම එයාට ඇති වෙන මේ නීරස ගතිය එයාට ඇති වෙන මේ නිදිමත එයාට දෙන අසරණ ගතිය සැකය අර විඥාණය Taman නැති වෙන බව දැනගෙන ඒකට කරන උද්ඝෝෂණයක්. නිසා භාවනා කරන්න යනකොට භාවනාව හරිනම් ප්‍රතිපදාව හරිනම් පුදුම බයක් ඇති වෙනවා. පුදුම ඒකාකාරී ගතියක් ඇති වෙනවා. පුදුම එපා කරන ගතියක් එනවා. පුදුම නිදිමත වෙන ගතියක්. හිත තැක වෙන ගතියක්. තැකමුසු ගතියක්. බය එලවන ගතියක් එනවා. ඒ අපි හැම එන වෙලාවෙදී මොකන්නේ භාවනා පැත්තක තියලා අර සැකේ නැති කරන්න හදනවා, බය නැති කරන්න හදනවා, ඒකාකාරීකම නැති කරන්න පිටිකා පය බර වායට පිටිකරහය බේත් බඳින්න වගේ වැඩ කරනවා. කරන්න කරන්න කරන්න කරන්න අර නැති වෙන්න හදන විඥාණයට ආය පොහොර ටිකක් ආය ආහාර ටිකක් දීම තමයි අපි කරන්නේ. ඒ නිසා ආධුනික යෝගාවචරයා ආධිකම්මික යෝගාවචරයා මෙතනදී හොද හොද මඩේ දාන ස්වභාවය හරිම හාස්‍ය ජනකයි. නමුත් ඒ ක්‍රමයේ අර වෙන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමයයි තියෙන්නේ මේ ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරයි. යන්තම් සුද්ධ කරගෙන අරමුණක් එක ඉන්නකොට අරමුණත් එක දිග දිගට පවත්නකොට අපි කියමු රූපාරම්මණයක් කියලා. ඒ අරමුණේ විපරිණාමයක් එනකොටම ඇඟ ඇතුලෙන් වක්කාර වෙන්න පටන් ගන්නවා. කරප්පන් එන්න පටන් ගන්නවා. නලියනවා, දඟලනවා. දරා ගන්න බැරි වෙනවා. නිදිමත එනවා, වැක්කිරෙනවා. මේ ඔක්කොම සෙල්ලම් එනකොට යෝගාවචර හිතන මේක මට ආපු එකක්. මේකේ නිසා මම මේකට මේ සෙල්ලම් කරන්න ඕද නැහැ. මේ අන්තභාගයට එනවද දන්නේ නැහැ. ඒ නිසා මේකට දොස්තර මහත්තයා හම්බ වෙලා බෙහෙත් ටිකක් අරගෙන ඇවිල්ලා හෙට භාවනා කරනවා. එහෙ නැත්නම් සයිකියාට්‍රික් ගාවට යනවා. සයිකියාට්‍රික් ගිය ගමන් ඌ අර කැඩිච්ච විඥානේ වෙල්ඩින් කරලා ආයෙ දීලා කියනවා ඔගේ ගෙදර ගිහිල්ලා ආයෙම කඩා ගන්න නැතුව ඉන්නේ කියලා. ඌ දන්නවා ෂුවර් කරෙනවායි කියලා. මොකද බුදුහාම කොහොමඩක් කඩලා නැත් කඩලා බව කියනවනේ. හෙටත් බබා පොලිමේ ඉන්නවා. කවදාවත් වරදින්නේ නැහැ. එක සැරයක් දොස්තර කෙනෙක් ගාවට යන්න සදාකාලික පොලිමේ. එක දවසයි යන්න ඕන. එක දවසක් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න සදාකාලික පොලිමේ. අනිත් එක ප්‍රශ්න ඇති සයිකියාට්‍රිස්ලටත් සයිකියාට්‍රික් ඩිසීසස්. ඒක ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. දැන් ඉස්සර මං හිතුවේ දොස්තරලා ලෙඩ වෙන්නේ නැති જાතියක් කියලා. ඒ කිය ඔක්කොම දන්න කෙනා නෝනේ බැලින්නම් ඊට මං දන්න දොස්තරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ දොස්තරකම ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් ඊසිකක්ම අඩුවක් නැති. දිගටම ඊසිකක්. ඉතින් මම උඹලට කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ මේ දොස්තර උනාට පස්සේ ලෙඩ වෙන්නේ. ඊ තරම් හාස්‍යයක් මේකේ තියෙනේ මොකද මේ බුදුහාමුදුරුවෝ පෙන්වපු මේ සත්‍යය මේ පරම සත්‍යය හෙලි වෙනකොට ඇඟ ඇතුලෙන් බයක්, අසරණ ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, එපා වෙන ගතියක්, නිරින්දන ගතියක් එනවා. ඉතින් උංගව දෙනෙක් ඒතකොට භාවනා අතහැරලා දාලා එක්ක වෙන ගුරුවරයෙක් ගාවට යනවා. එහෙනම් අරමුණ මාරු කරනවා. එහෙම නැත්නම් කර්මස්ථානාචාර්ය කාමන භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. හිතන මේක මගේ දෝෂයක් කියලා. මේ විඥානයේ ප්‍රകൃතිය මේ. ඉතින් කාට හරි පුළුවන් නම් නැත්නම් කවුරු හරි කමඨාන සුද්ධ කරගන්නවා නම් කහට හරි සුතුමේ ඥානෙ එනවනම් යම් අරමුණක් දිහා බලන ඉන්නකොට ඒ අරමුණ එපා කරන ගතියක්, නීරස කරන ගතියක්, ඒකාකාරී ගතියක්, ඒක නැති වෙගෙන යන ගතියක්, නිදිමත කරන ගතියක්, සැකකෝපදවන ගතියක් එන්නේ සතිය නිසයි කියලා තේරුම් ගන්න ඒ මනුස්සයාගේ භාවනාව හුදු විනෝදාංශයක් විතරයි. එන්නෙම නැහැ. ඒක නොයන විදිහ තමයි මාර්යා මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අපි කරන්නේ නීරසකම කම්මැලිකම ආයකාකාරකම ආපු ගමන් අර ඉතික කොන කොට මාරු කරනවා වගේ ඉරියව්ව මාරු කරනවා අරමුණු මාරු කරනවා කර්මස්ථානාචාරي මාරු කරනවා කමඨහන මාරු කරනවා භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා ඒක නිසා සරුවචනාංශයේ දේශනා කළ තිනවා මෙච්චර ප්‍රසිද්ධයි මෙච්චරම කාටත් පේන මේ දුක අපිට වැටහෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසායි එක ඉරියව්වේ හිටියොත් විනාඩි 10ක් යන්නේ ඉස්සෙල්ලා 15ක් යන්නේ ඉස්සෙල්ලා මේ දුක කියන එක තේරෙනවා. අපි කරන්නේ කකුල හරවලා දුක දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් අර ආධුනිකයට වෙන කරන්න දෙයක් නෑ ඒක හරි. නමුත් ආධුනිකයා දැනගන්න ඕනේ. පස්තර ගියාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඒක වෙනස් කරත් ආයස්සරයක් අර තිබුණට වැඩි දුක එනවා. ඒක නිසා කවදා හරි පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ වචනයක් තියෙනවනේ. ඒක මේ මේ අභිධර්මයේ හෝ විසරද පඬිතුකන් ලැබුවා කියන නෙමෙයි අපි අම්මලා තාත්තලා කියන කතාව. පැමිණි දුක් පැනිරහයි කියලා Tamange වෙත පැමිණිච්ච දුක ඇවිල්ලා තියෙන පණිවිඩයක් දෙන්නයි හේතු ප්‍රත්‍යක් ඇතුවයි. ඒ නිසා මේ දුකත් එක්ක වෙනදාට වඩා එක චිත්තක්ෂණයක් වැඩිපුර ජීවත් වෙනවා නම් හොඳ නිවන ළඟ. අපි දුකට වේදනාවෙන් ඉස්සර වෙලා බෑග් එකේ පැන්ඩෝල් පෙති දෙකක් දාගන්නවා. චිත්තාලේප එකක් දාන ආවොත් බැරි වෙලා හරි ආවොත් ඒකල්ල කොම්පැනි එක කියනවා අපි ඔකට අනුකම්පාවෙන් කියන්නේ ගමනක් යනකොට පැන්ඩෝල් පෙද්දයක් නිකමට දාගෙන යන්නකෝ මොකද ලීඩි හැදුනත් නැත තෝට කොමිෂන් එක හම්පිලා නේද උකට බාම් එක අරගෙන යන්නකෝ මේ විචයට හදලා තියෙන නිසා අපි එnde එnde එnde එnde සත්‍යයට මුණ දෙන්නේ නැති රූප කර්මත්තානේ වේදනාව සංඥා කොයි එකාවත් අපි මේ කරාරින ගතිය නිසා සරුවචනංශය අපට දෙන උපදේශය තමයි මේ විඥානීය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් බව විඥාණයට හේතුවක් අවශ්‍ය බව පිළිබඳව සැකය ලෝක ව්‍යාපී දෙයක්. ඒක ගැන කලබල වෙන්න එපා. ඒක එහෙමයි. ඒ නිසා විඥාණයට මේක අල්ලන්න බෑ. විඥානය හටගන්න හේතු වෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙම නැත්නම් චක්කු සෝත ගාන ජීවා කායමන කියන මේ රූප ලෝකේ. එහෙම නැත්නම් චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං අමනාපං කියලා හැට රූපයක් උපදිනකොට පහළ වෙන්නා වූ සුඛ වේදනා හෝ දුක් වේදනා වශයෙන් ඇති වේදනා චෛතසිකේ මනාපමනාප කියන චෛතසිකේ එහෙම නැත්නම් ඒ ඒ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, සුඛ වේදනා, දුක්ඛ වේදනා හඳුනා ගැනීම සඳහා අපි ඒවට දීලා තියෙන සලකුණු. ඒ සලකුණු නැවත එනකොට අර පරණ දේ හඳුනා ගැනීමේ නම් කිරීමේ ක්‍රමය. දේවල් වලට නම් දෙන ක්‍රමය තමයි සංඥා කියලා කියන්නේ. ඊට පස්සේ ඒක හරි නැත්නම් අපි මේක සකස් කිරීම සඳහා සංස්කරණය කිරීම සඳහා හැඩ කිරීම සඳහා ආලවට්ටම් කිරීම සඳහා අපි ළඟ තියෙන මේ සංස්කාර කියන මේ සෑම දෙයක්ම ওই විඥාණයට ආහාර වෙන අතර ඒ හැම දෙයකම ඒකට ආවේනික වූ උප්පත්තියක් තියෙනවා. ඒකට ආවේනික වූ පෙරලියක් තියෙනවා. ඒකට ආවේනික වූ නිරුද්ධ වීමක් තියෙනවා. ඒක නිසා මේ කොයි එකක් හරි එකවරකට එකක් අරගෙන ඒ බලන දේ රූපේ වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාරේ වේවා ඒකේ තියෙන මේ එක ඇති වෙනවා විපරිණාමයටපත් වෙනවා නැති වෙනවා කියන මේ ධර්මතාවය දැක ගන්නා සුළුව එකකට අවධානය යොමු කරපුවාට පස්සේ ඒ අවධානය යොමු කිරීම සඳහා විතක්ක අපිට අවශ්‍ය වෙනවා, මානසිකාරය අවශ්‍ය වෙනවා, චේතනාව අවශ්‍ය වෙනවා. එතකොට Taman දන්නවනම් මේ එකම අරමුණේ හිතිය දිගට පවතිනකොට, නැත්තම් සතිය දිගට පවතිනකොට අනිවාර්යයෙන්ම මේ අරමුණ වෙනස් දෙයක් පාටපත් වෙන ගතිය, විපරිණාමයට වෙන ගතිය දකින්නකොට යෝගාවචරයට මේ කරප්පන් එන ගතිය, බය, කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම සතිය පිහිටිය බවට ලකුණක් සතිය දියුණු වෙන බවට ලකුණක් යෝග කර්මය කියලා කියන්නේ තපස කියලා කියන්නේ ආතාප වීර්ය කියන්නේ ඒකේ වෙනස් වෙන ගතිය තියෙද්දිම කම්මැලි ගතිය එද්දිම නීරස ගතිය එද්දිම නිදිමත ගතිය එද්දිම සැක ගතිය එද්දිම අනිශ්චිත ගතිය එද්දිම තව එක චිත්තක්ෂණයක් ඊයෙනම් මම මේ වෙනකොට සරණ පාව දුන්නා අද තව එක චිත්තක්ෂණයක් යනවායි කියලා මතුවෙනවා මතුවෙන මුලිච්ච වෙන මුලිච්ච වෙන ආපాతගත වෙන ආපాతගත වෙන අවස්ථාවේ තමයි ඒක ඩිංගිත්තක් ඉවසන මිනිහට නිවන ළඟයි. ඒ නිසා බුරුමේ භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකි. අපි මේ එන්නකොටම කලබල වෙලා එන්නත් ඉස්සෙල්ලා කලබල වෙලා දඟලන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් එක වස්තුවක කාලානුරූපව ඇති වෙන විපරිණාමය දැක ගන්න බෑ. ඉතින් ඒකෙදි එකක් තමයි අපි සතිය ගැන කතා කරනකොට මතක් කරා අපි එක ඉරියව්වක ඉඳගෙන ඒ ඉරියව්වට සතිය පිහිටවීම හිත එළඹ සිටීම අප්‍රමාද වීම එකක් ඊට පස්සේ මේකට තමයි සතිය කියන්නේ මේක තමයි අප්‍රමාදය කියන්නේ මේක තමයි ලොකුම පිංකම කියලා දැනගන්න එක තව එකක් ඒ වගේ මේ සතිය තියෙනවා සතියට පැමිණීම සහ ඒ සතිය බව දැනගෙන අගය කිරීම ලද දෙහි සිවුරකින් සතුටු වීම සහ ලද ලද සිවුරකින් සතුටු වීම කියන මේ කාරණා දෙක බුදුහාමගේ ඉගැන්වීම් තුළ දිගටම තියෙනවා. ඒ වගේ එක අරමුණක හිත පවත්තලා ඒක පවත්නකොට නීරසකම මතුවෙන එක එකක්. ඒක අපිට කරන්න ඕනේ ඕනම අරමුණක දිගට ඉන්නකොට දෙවේලියේ දකින්න කුකුල ආයේ කරමලා මේ වේලේ පෙනේ සකතේම සුදු වෙලා කියලා ඒක විවරණකම වර්ණවත් ගතිය නැති වෙනවා. ඒක ඕන දෙයක ඇති. මේක මේ විරාග ධර්මය කියන්නේ මේකයි. මේකයි මගේ තපස කියන්නේ. මේකයි මම රැකිය යුත්තේ. ඒ නිසා මේක එනකොට මේ තීල නැති වුණා, සතිය නැති වුණා, සද්ධාව නැති වුණා කියලා සත්‍ය බඳගෙන අඬන වෙනුවට අපිට ලෑස්ති වෙලා යන්න. ඊළ අරමුණක් දිහා බලනකොට අරමුණ විශේෂ ඇති වෙන්නා වූ මේ එක දිගට බලනකොට එන මේ නීරස ගති, කම්මැලි ගති විඥාණයට ආහාර අඩු වෙනකොට එන ක්ලාන්ත ගති. අපිට ඕන කරලා තියෙන විඥාණයට ආය සස්සජන් දීලා, සේලයින් දීලා නගා හිටවන්නද? එනනම් මේ අරමුණ ගෙවෙනකොට විඥාණය ගෙවෙනවා කියන ධර්මයට ලැබෙන මේ සාක්කිය ඉස්මතු කරගන්නද කියන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක යම් ඒක එකතරින් වෙන්නේ කොහොමඩක්වත් වෙන්නේ නැහැ. ඒකයි මේ සරුවචාන්ස මේ සංඛ්‍යාවාන්තයෙන් අහන්නේ විඥානයේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් බවට සැකෙන්න පුළුවන් ද මහණ කියලා. එනවා. යෝගාවචරයටත් එනවා. මේ බණ ඇහුවත් වෙනවා. එක සැරයක් මේ කඩාගත්තත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් දවසේ බලන්න මේ තැකය අනිශ්චිත භාවය කම්මැලිකම නීරසකම එනකොට දැන් මේ විඥාණය මිලාන වෙන්න පටන් ගන්නවා. ආහාර නැතුව යනවා. පොහොර නැතුව යනවා. ඒ හම්බෙ වෙච්ච එක නෙවෙයිනේ. ප්‍රතිපදාව නිසා වෙච්ච එක. ඒ ප්‍රතිපදාව නිසා මේ වෙන්නේ විඥාණයට ආහාර නැති වෙනවා කියලා කියන්නේ කෙලස් අඩුවීමක්. ඒ නිසා මේ වැඩ පිළිවෙල දිගට ගෙනියන්න නම් අද බහ තියලා හෙට පටන් ගන්න බෑ. මේ අල්ලාගත්ත ගැම්මෙම තව එක චිත්තක්ෂණයක් යන්න ඕන. අන්න ඒ සඳහා යම් වෙලාවක ගිහිල්ලා ඒක බුදුහාමුදුර කරලා තියෙනවා. ආර්යයන් වහන්සේලා කරලා තියෙනවා. උන්වහන්සේලා අපට උපදෙස් දෙනවා. ඒ කරගෙන යනකොට Tamanට එනවා විශ්වාසයක්. මිත්‍ය කලාවේ අවිශ්වාසය විශ්වාසයක් එනවා. එක අරමුණක් දිහා බොහෝ වෙලා බලන හිටියොත් ඒ අරමුණ විපරිණාමයටපත් වෙනවයි කියලා කියන්නේ අරමුණේ කොදන කරේ නිමාවක් තියෙනවන්නේ නිමා වෙන දන විඥානයේ නිමා වෙන. එතකොට අපි අරමුණට සාපේක්ෂව අරමුණ දිහා බලන හිත අරමුණ දිහා බලන විඥානයේ ක්ෂය කරන්නේ විඥානයත් එක්ක ගැලින් කටයුතු කරලා නෙවෙයි. අපි ඒකට ගොදුරු වෙන අරමුණක් පෙන්නලා අරමුණට වෙන විපරිණාමය පෙන්වන්න බලාපොරොත්තු. පෙන්නන එක තමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා හුඟ දෙනකොට ඒ කට්ටියට අවශ්‍ය නම් කෙලින්ම විඥානයේ දුරන හැටි බලන්න. ඒකට හරි අමාරුයි හිත හදාගන්න. ඇයි මේ රූප කර්මස්ථානයක් ගන්න? ඇයි මේ රූප කර්මස්ථානයක් එක්ක මේක සම්බන්ධ කරන්න කියලා. මොකද සරුවචනාංශේ බොහෝ කාලයක් ධාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලයි මේ ක්‍රමේ අපිට ඉදිරිපත් කරන්නේ සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාව තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකේ විඥාණය කියන්නේ මහා මේ මාෆියා වගේ සංවිධානයක මහවරා කල්තාවත් අල්ලන්න බෑ. ඔය වැඩ කරන පොඩි පොඩි හොරු කොච්චර ඇල්ලුවත් මහවරාට කිසිම තර්ජනයක්වත් බයක්වත් කොහොමඩක්වත් දෙන්නේ නැහැ. ඒ සංවිධානය හැදිලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා අපි හොරමුලේ වැඩ ඔය ඩ්‍රග් ට්‍රැෆිකින් මොනවා හරි කියලා තියෙනවනම් ඒ හොරමුලට අල්ලනවා කියලා අපි අල්ලන්නේ එදා දවසට කුලියට ගත්ත කුලිය හේවායක් විතරයි. ඒ වගේ තමයි මේ රූප කර්මස්ථානයත් එක්ක අපි වැඩ කරනකොට අපිට මේ මේ හොරමුලේ තියෙන සංකීර්ණත්වය එහෙම නැත්නම් මේ හොරමුලේ තියෙන පැතිරිච්ච ස්වරූපය ගැන පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොලිසියට තමන් මේ කරලා කරගෙන යන වැඩේ මොනතරම් බරසාර එකක්ද එහෙනම් මේ කොච්චර සංකීර්ණ එකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ මූලික දැනුම නැතුව මේ විඥානය අල්ලනවා කියන එක කවදාකවත් කරන්න බෑ. අන්නේ ප්‍රායෝගික ක්‍රමය තමයි සරුවචනාංශේ මේ සාති භික්ෂුවගේ මේ විඥානයේ සදාකාලික නැතය සන්ධාවන සංසාර නැතය ඒක එතන එතන පහළ වෙන එකක් කියන එක මතය සංඝයාට දීලා එහෙම නැත්නම් මේ පිළිබඳව හිත සකස් කරලා ඊට පස්සේ පෙන්ලා දීලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති විඥානං තං විඥානං චක්කුං විඥානං චේව සංඛං ගච්ඡති ඇහැට රූපයක් එනකොට විඥානයක් එතන පහළ වෙනවා ඒකට චක්කු විඥානය කියලා කියනවා යම් තැනක ඒ රූපය යම් තැනක ඒ ඇහැ නැති වුණාද එතනම හේතු ප්‍රත්‍ය නැති විඥානය නැති වෙනවා ඉතින් අපිට වෙලා තියෙන්නේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙත් අහනවා මේ ඇහැ නිසා විඥානයක් පහළ වෙලා අපි වෙන තැනකට ගිහිල්ලා සද්දයක් අහන්න කියමු. ආපහු එනකොට මේ තිබුණු ඇහැමයි තිබුණු විඥාණයමයි කියන එක තමයි අපි මේ සංසාරේ දිකට ගෙනියන කතාව. නමුත් මේ මෑතක ඇති වෙලා තියෙන භෞතික විද්‍යාවේ දියුණුවත් එක්ක ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා. පෙන්වන්න උත්සාහ කරන එක හරි අමාරුයි. ඒ ශේෂ්ත්‍රේ ඉන්න අයට දැක ගන්න. අපි ඇහෙන් රූප බලනකොට විඥානය ඇවිල්ලා ඇහි පදිංචි වෙනකොට කන බීරි වෙනවා. නාසයට ගඳ සුවඳ නොදෙනී යනවා. දිවට රස නොදෙනී යනවා. කයට පහස නොදෙනී යනවා. මොකද විඥානයේ 100%ක්ම ඇහි ඉන්නේ. ඒ නිසා එක දී ඇති චිත්තක්ෂණයක චිත්තක්ෂණ වශයෙන් සතිය දිනු කරන යෝගාවචරේකට අල්ලන්න පුළුවන් මේක. එක දී ඇති චිත්තක්ෂණයක මට ඕන රූප බලන්න පුළුවන්. මොකද රූප ඇති වෙන්න ලෝකේ තියෙනවා. ඕන ශබ්ද අහන්න පුළුවන් ලෝකේ ඇති වෙන්න ශබ්ද තියෙනවා. ගන්ධ රස පහස. නමුත් වැඩියෙන්ම තණ්හා උපදවන දේ වැඩියෙන්ම මානෙ උපදවන දේ වැඩියෙන්ම මම උපදින දෙයට විඥානය කියලා පදිච්ච වෙනවා. එයා කොච්චර ඒක අල්ල බදා ගන්නවද කියනවනම් අපිට ලස්සන රූපයක් දැකලා ඇහැ හිතෙන්න ගියයි කියලා. ඒ වෙලාවේ කනට නාසයට දිවට කයට එන කිසිම සංඥාවක් අදාළ වෙන්නේ අපි කොහොමදත් බීරෝ වෙනවා. නාසය දිව කය වැඩ නොකර යනවා. අර රූපෙට ඇදී යනවා. ඒක නිසා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිය පිළිබඳව ලියන පොතේ සඳහන් කරලා තියෙනවා හය පොලක පිහිටවන්න පුළුවන් ප්‍රභාවයක් සහිත මේ විඥාණය එක පොලකට 100%ක්ම යොදවන්නේ ඒ පොලින් වැඩියෙන්ම තෘෂ්ණාව හටගන්න නිසා. වැඩියෙන්ම මාන්නය හටගන්න නිසා. වැඩියෙන්ම මම ආයනේ හටගන්න නිසා. ඒක කොච්චර ඒ අල්ලනදී අල්ල බදා ගන්නවද කිව්වොත් එයාට තේරෙන්නේ මේ එකක් අල්ල නිසා පහක් අතහැරෙන බව. කවදාකවත් කාටවත් අහුවෙන්නේ නැහැ. එකක් අල්ලනවා කියන්නේ පහක් අතාරිනවා. එතකොට කන නැතුව නෙවෙයි. නමුත් විඥානයක් නැති කන කිසිම කෘත්‍යයක් කරගන්න බෑ. ඒ නිසා ඇහැට ගියයි කියලා කියන්නේ චක්ක විඥානයයි ඇහැයි රූපයයි රජ වෙනකොට එයා රජ වෙන්නේ පහක් මරාගෙන. මේක හරිම අමාරුයි. සතිය සාමාන්‍ය සති මාත්‍රාවට මේක අහුවෙන්නේ නැහැ. ගොඩාක් දියුණු වෙන්න ඕනේ. අපිට කුසිකර්මයේදී උගන්වනවා ජීබීජ පත්‍රය ඉතහාකයක් ගත්තොත් දෙපියලි පැලයක් ගත්තොත් ඒකේ උඩම තියෙන අග්‍රස්ථ අංකුරය යට තියෙන අංකුර ඔක්කොම නිෂේධනය කරන්න රසායනික ද්‍රව්‍යයන් නිකුත් කරගෙන තමයි යාගේ නායකත්වය තියාගන්නේ. ඒක නිසා ඒ ගහක් වැන්නකොට උඩ දැල්ල තියෙන තාක්කල් යට තියෙන අංකුර වැඩෙන්නේ නැහැ. ඒක ඔක්කොම නිෂේධනය කරනවා. යම් මේකෙන් උඩ දැල්ල කැඩුවොත් යට තියෙන දළු වැවෙනවා. මේ වගේ මේ ඉඳුරන් අතර මේ විඥානයේ තියෙන තන්නේ කර ඒකාධිපති වාදයක්. එකෙක් බලය අල්ලපු ගමන් එයා අනික් පහම මරනවා. ඒ නිසා බලය අල්ලන්නේ කවුද? වැඩියම තණ්හා මාන දිට්ඨි තියෙන එක කරනවා. ඒක මට දීලා නෙවෙයි මේ මේ సంతානේ අයිති පුද්ගලයාගේ මතේ විමසලා නෙවෙයි කරන්නේ. ඒ කල්ැතුව තීන් වෙලා තියෙන. ඒ නිසා අපි භාවනා නොකරන ඉන්න වෙලාවේ වැඩියෙන්ම අකුසල් කරගන්න පුළුවන් කාරණාවත් එක තමයි ඇසුර තියෙන්නේ. ඒක උල් ගහේ කට උල් කරන්න ඕනේ නැහැ. ඒ කවුරුත් යොදන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ටෙලිවිෂන් එක මම කයි දවසල අපි පැවිදෙන කාලේ මට මතකයි channel 12ක්ද කොහෙද තිබුණා. එක channel එකක් දැම්මොත් අනිත් වැඩ කරන්නේ නැහැ. ටෙලිවිෂන් එකේ එක channel එකට ටියුන් කෙරුවොත් එයා විසින් අනික ඔක්කොම ප්‍රතික්ෂේප කිරීම වෙලා. දැන් අපි හිතමු දැන් මේ බලන channel එකේ පවුලේ ඔක්කොම වාඩි වෙලා ඉඳලා බලනවා අසභ්‍ය දෙයක් පෙන්වනවා. දැන් යාට තරහ යනවා. මේ පවුලේ ඔක්කොම බලාගෙන ඉඳලා බලන්නකො මේක මේ කිසිම සભ્યත්වයක් නැහැ කිසිම ඇදියාවක් නැහැ මේ කුණු හරපයක් නේ පෙන්වන්නේ කියලා. ඉතින් කට අරගෙන බලන ඉඳලා හෙට පත්‍රයටත් ලියනවා. බලන්න අපේ රටේ අධ්‍යක්ෂකවරු කොච්චර කැතද මේ මේ මේ දේවල් පෙන්වන්නේ කියලා. ඉතින් අධ්‍යක්ෂක අහනවා ඔය ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවානේ. ඕෆ් කරන්න තිබ්බනේ. ඔබ හැදිච්ච එකෙක් නා. ඔබ වෙන channels තියෙනවානේ. මාරු කරන්න තිබ්බනේ ඔබ හැදිච්ච. ඔබ මේක හොඳට කට ඇරගෙන බලලා ඒකෙන් ගන්න තියෙන කුණු හරප ටික අරගෙන දැන් අධ්‍යක්ෂකට බහිනවා. තීරුවේ කවුද ඔය ඔක්කොම හොඳේ වතියද කුණු හරපේ තීරුවේ කවුද? ඒක මාරු කරන්න පුළුවන් channel එකකුත් මාරු කරන්න පුළුවන් power on off කරන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙදි මේක කරලා අපි සුද්ධවන්ත වශයෙන් ලියන බලන්න පොඩි දරුවෝ හැදෙන තැන ටෙලිවිෂන් එකේ පෙන්වන දේවල් කියලා. මතක තියාගන්න එක channel එක select කරන අනිත් channel ඔක්කොම ඉවරයි. ඒ වගේ මේ විඥාණය බැලීම තෝරගත්ත ගමන් එයාට අනිකව කරන්න බෑ. එතකොට ඒ ඒ අංශ වලින් එන්න තියෙන තොරතුරු රාශිය සදාකාලිකම ගියා ගියාම ආයෙ ගන්න බෑ. ඒ නිසා මම මේ යමකට සාක්ෂි දෙනකොට මම හරියට ඇද්දට ප්‍රත්‍යක්ෂ වෙලා කිව්වට මට ලැබෙන තොරතුරු වලින් 80ක් කපලා 120ක් මතට මේ පච කෙලින්නේ අපි. මුළු අත්දැකීමෙන් 120ක් අරගෙන ඒකනේ මුළු ලෝකයක් කරලා ගන්න මම දැක්කා මම ඇහුවා මට හොඳටම මතකයි අද්දුට ප්‍රත්‍යක්ෂය කියලා අපි කියන්නේ අප කරා පැමිණෙන තොරතුරු වලින් 120ක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන උන්වහන්සේ මේ එකකට ඇහැට රජකම දීලා කනට රජකම දීලා නෙවෙයි සියල්ල વિશે මැදට ඉඳලා බලාගෙනයි මම සරුවඥයි කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම එක තැනකට දැනට ප්ලග් වෙලා ඉවරයි. එක තැනකට කොටු වෙලා ඉවරයි. ඒ කොටු වෙච්ච එක తත්‍ර తත්‍ර අභිනන්දනී. ඒක කොච්චර අභිනන්දනය කරනවද කියනවනම් ඒක එනකොට මේ පහක් වැහෙන බවවත් බුදු කෙනෙක් කිව්වත් පිළිගන්න කැමති නෑ. ඒ මොකද හේතුව ඒකට මම ඇදිලා යන්නේ ඒක වැඩියෙන්ම තණ්හාව දෙන්න නිසා. ඒක වැඩියෙන්ම මම මාන්නේ දෙන නිසා දෘෂ්ටිය දෙන නිසා ඒක අපි කරනවා සංසාන්ත දාන්ත චීන්ත කෝඩෝ මං හරිසෝ මේ වෙලාවේ මේ රූපයක් ඇවිල්ලා මාට රාගය වෙත්වානි කියලා මේ රූපෙට දොස් කියනවා කැකිල්ල රජුරුවන්ගේ තීන්දුව වගේ අර ගෑණි එහෙම කිය නිසා තමයි මේ මේ කටේ කලේ කට ඇද උනේ ඒ ගෑණි එතින් නොකියනව කටේ හොඳට හදාන තුනේ කලේ කට ඇද වෙච්ච නිසා තමයි මැටි වලට වතුර වැඩි උනේ. මැටි වලට වතුර වැඩි වෙන තමයි ගේ කඩන වැටලා මේ මනුස්සයා මැරුණේ. ඉතින් ඔක්කොටම හේතුව අර ගෑණි තමයි. ඉතින් ඒකනේ අපි හැමදාම බලන්නේ මේ වටේ තියෙන රූප සෞත්‍රි ඒකයි මට රාගය උපදින්නේ රූප වැඩිද හුණු ගන්නට ලෝකේ තියෙන වෙන අසභ්‍ය රූපමයිකුව දරුවෝ ටික හදා ගන්න පුළුවන් මේ කුණු හරප නඩ කියන්නේ බයිලා කියලා. මේ දේවල් තමයි පත්තර පුරෝලා, නවකතා පුරෝලා, ටෙලිවිෂන් පුරෝලා, රේඩියෝ පුරෝලා තියෙන්නේ මේ සදාචාරය කියලා. මේ බාහිරේ හදන එක. ඕනේ තරම් ලෝකෙ කියලා තියෙනවා. ලෝකෙ මට්ටම් කරට යනවට වැඩි කටුවක් උලයින් කරනට උඹ දෙරපු දෙයක් දාගනින්කෝ. ලෝකෙ හංගුලින් වහන්න යන්න එපා. උඹ දෙරපු දෙයක් දාගනින්. උඹේ ඉන්ද්‍රයන් দমনය කරගනින්. උඹ දැනගනින් මේක දැන් දුවන්නේ මේ උපමාන තුනක් දිගේ තණ්හා මාන දිට්ඨි දිගේ. ඒක දැනගෙන උදාහරණයක් වශයෙන් මම සක්මන් කර කර ඉන්නකොට සක්මන කෙලවරදී මේ කපයේ කාය ප්‍රසාදේ කාය විඥානයේ තිබුණ හිත රූපයක් දකින්නකොටම සමනලයේ දකින්නකොටම චක්කු විඥානයක් බාටපත් වෙනකොට කාය ප්‍රසාදේ ඒ ක්ෂණයම අමතක වෙලා චක්කු ප්‍රසාදයට හිත ගිහිල්ලා චක්කු විඥානයේ බාටපත් වෙලා අර කුරුල්ල පිළිබඳව විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ගන්නේ මේ කකුලෙන් එන තොරතුරු ඒ තරම්ම කම්මැලි තරම්ම නීරසයි ඒ තරම්ම ඒකාකාරී කිසිම අලුත් දෙයක් නැහැ ඒක නිසා අර පයේ කෙලෙස් අඩුයි ඒක වෙනම කතාවක් තණ්හාමාන දිටි අඩුයි එතන නමුත් අර වැඩි තණ්හාමාන දිටි දෙන කුරුල්ල දිහාට හිත පනින්නේ පැදුරටත් නොකියන්නේ අපිට පුළුවන් ද මේක මට පණින් නැති වෙන්න තියෙන්න ඕනේ මගේ හිත මේ නීරස වුණත් වමේ දකුණේ පවත්තන්න ඕනේ කියලා මම අදිෂ්ඨාන කරාට මේ පණින පැනිල්ලේ වේගය පොඩ්ඩක් බලන්න. බලලා ඊට පස්සේ මේක අමතක කරලා අර කුරුල්ලගේ අලගිය මොලගිය ව්‍යංජන අනු ව්‍යංජන කතා කර කර උපදින්න ඉඩ තියෙන කෙලෙස් සියල්ලටම දොර ඇරලා අර තමන් මෙතෙක් අරසා කරන අපරණි නික්ලේශිතන පාවා දීලා මේ කවුද මේ විනිශ්චය ගත්තේ මම සිල් අරගෙන සුදු වැඳගෙන සක්මන් අතු ගාලා ඒකේ සක්මන් කරන මිනිස්සේ. මට ඕන ගමක් නැහැ කෙලෙස් වලට. නමුත් වැඩියෙන් කෙලෙස් දෙන රූපෙට චක්කු විඥාණයට මේ චක්කු ප්‍රසාදයට කාය ප්‍රසාදන මේ පණින පැම්ම පිම්ම මේක මමද එහෙනම් වෙන කෙනෙක්ද මේ පණින පිම්ම මමද වෙන කෙනෙක්ද කියලා ඒ සීලා භික්ෂුව දැක්කට පස්සේ මහරයා අහනවා. ඒතර සීලා භික්ෂුව හොඳට මේ ඉන්නේ මහරයා බව දැනගෙන යා කියනවා නයිදං අත්තකතම් බිම්බං නයිතම් පරකටං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුමංගා නිරුද්ධති. ඒ විදිහට මේ නික්ලේශී තැන ඉඳලා කෙලෙස් තැනට පැන්නේ මමත් නෙවෙයි. ඒක ධර්මබලධාරී දෙවියන් වහන්සේ ඕ පිට ඉන්න කෙනෙකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංකා නිරුත්තිජ්ජං හේතුඵල ධර්මයකින් මේක තිද්ද උනේ කවදා ඕ හේතු දැනගෙන අයින් කරොත් ඒක ඊට පස්සේ වෙන්නේ නැහැ. ඉතින් මේ හේතුඵල ධර්මතාවයේ වෙනුවට මේ මමයි මේ හිත කඩාගත්තේ මේ කකුලේ තිබ්බ හිත සමනලෙක් බලන්න ටොරන්ටෝලේදී රොබින් කුරුල්ලා බැලුවා අපි. මුගක් සාකච්ඡා කරා ඒ ගැන. රොබින් කුරුල්ලා බලන්නයි මේ ගියේ මගේ ඕනකමටද මං ඒ තරම් පාහරද මම ඒ තරම්ම සීලය නැස කරනවාද? මට ඒ තරම්ම මේකේ පාලනයක් නැද්ද කියලා සදාචාරවාදය හරියට තැවෙනවා. එහෙම නැත්තම් කියනවා මේක දෙයන්නාංශික මනාපෙටි මම මොකද කරන්නේ? හිත ගියා. ඒ දෙයන්නාංශයට හේතු කරනවා. මේ දෙකම පුත්‍රජානන්සේ කියනවා සාස්ත්‍ව දිට්ඨිය සහ උච්ඡේද දිට්ඨිය රැටෙනවා. ඔබ කවදා හරි දැනගනින් උඹේ හිතට වැඩි කෙලෙස් එන එකට ඇදිලා යනවයි කියන එක කලින් තලසොන් කරපු දෙයක්. වැඩි තණ්හාවක්, වැඩි දිට්ඨියක්, වැඩි මාන්නයක් කෙනෙකුට ඔක උතුරු කටට උතුරු කාන්ද මැදිලා යනවා වගේ යනවා. ඌක උඹත් නෙවෙයි, පිට කෙනෙකුත් නෙමෙයි, ඒක හේතුඵල ධර්මයක්. අන්නේ හිත එළියට පයින්නකොටම නැත්තම් පැනනට පස්සේ මේක සිද්ධ වුණා හැබැයි පශ්චාත්තාප වෙන්න එපා. එහෙ නැත්තම් ඒ කුරුල්ලට බනින්න යන්නත් එපා. මේ වෙන සිද්ධිය බලපන්. මේ චක්කු විඤ්ඤාය, කාය විඤ්ඤාණයක් තිබුච්ච විඤ්ඤාණය කාය ප්‍රසාදයක් අතාරින්නේ ටටා කියලා එහෙම නෙවෙයි. ටටා කියනවත් වෙලාවක් නැහැ. ඊගාට කියලා චක්කු විඥාන හේතු වෙලා චක්කු ප්‍රසාදයේත් එක වැඩ කරනකොට මේ දෙක අතර පයින් පැනිල්ලට බුදුරජාණන් කියන උපමාවක්වත් පෙන්වන්න බෑ කියලා. හැබැයි අපිට පැන්නයි කියලා දැන් කුරුල්ලෙක් එක්ක හිත තියෙන්නේ කියලා. යෝගාවචරය දන්නවනම් මම දැන් හිතපු තැන නික්ලේශී. මම දැන් හිතපු තැන නිර්මලයි. මං හිතපදන මට ക്ഷേම භූමියක්. දැන් මං ඉන්නේ දිලෙන, දිලිසෙන, දිතුලන කෙලෙසක. ඒ නිසා කලබල වෙන්නත් එපා. මේක මං කරගත්ත දෙයක් කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. එහෙම නැත්නම් කවුරුහට හුණියම් කරුවා නැත්නම් මේ කුරුල්ල මට ගිය ආත්මේ අපරාධකාරයෙක් ඇවිල්ලා මට මේ ආත්මේ ඇවිල්ලා මට වත්තේ දෙනවා කියලා කුරුල්ලත් එක තරහ වෙන්නත් එපා. මේ හේතුඵල ධර්මයක් උනේ මට පුළුවන්ද නැවතත් අර කෙලසිච්ච හිත නැත්නම් මේ කටත් අරන කෙලක් පෙරපෙරා බලබලා ඉන්න මේ රූපෙ තියෙද්දි ආයෙත් යන්න අර පයේ කාය විඥාණයට සක්මනට ගිහිල්ලා බැලුවොත් යෝගාවචරය හොඳ භෞසුත්‍ය ඥාන ඇති කෙනෙක් නම් භාවනා කළ පුරුදු කෙනෙක් නම් නැවත මෙතෙන්ද ගන්න කිසිම බාධාවක් නැහැ. ආයසරයක් කර ക്ഷേම භූමියට ආයසරයක් කර නික්ලේශිතන්න නිර්මල දැන්න ගන්න කිසිම බාධාවක් නැහැ. ඊට වැඩිය පුදුම වෙන දෙයක් ඒකේ තියෙනවා. ආපහු ගිහිල්ලා බලනකොට ඒ පයේ පය හිත තැබීමෙන් ඇති කරගත්ත සාන්ත භාවයේ සතිය සමාධිය කැඩිලත් නැහැ. අපව ගිහිල්ලා බලන්න මොකක්වත් නැතුවට තිබුණ තැනින්ල වැඩ ඉගෙන යන්න පුළුවන්. මෙන්න මේක දැකපු දවසේ යෝගාවචරය. නැත්නම් මේක අත්දකපු දවසේ. මේක තාක්කියට ගත්ත බවසේ තේරෙනවා. හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එක තමයි මායя කියන්නේ. හිත පිට යෑම මමත් නෙවෙයි අනුන් නිසාත් නෙවෙයි හේතුඵල ධර්මයක් උනේ මම මේ සක්මන් කරන්නේ ඒක දැනගන්න තමයි මම නැවත ආයෙත් තිබුණ තැන කියලා සතිය පිහිටුවාට පස්සේ හිත ආයෙසර බොහොම සාන්තව සතිමත්ත ඕන සමාධිමත්ත අරමුණ මාරු වුණාට සතිය කැඩිලා නැහැ කියන එක දවසක තේරුම් ගත්තොත් මේ බුදුරජාණන්සේ පෙන්නන විඥානයේ එකින් එකට පයින්නකොට ඒ විඥානේ නෙවෙයි වෙන විඥානයක් එන්නේ අන්න ඒකෙන් අපි උප්පරීම ප්‍රයෝජන ගන්නවා වෙනවා. විඥානෙ පිටපෙන්න කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මොකද අපව ගන්න පුළුවන් එක ඉස්තරහණියක් කරලා නැහනේ. කුරුලෙන් දැක්කයි කියලා ඉස්තරහණියක් කරන්නේ. ඒ ඒ චිත්තක්ෂණේ කෙලෙස් ඇතුණයි කියලා හිතමු. නමුත් ආයෙ නික්ලේශිතන්ට එන්න පුළුවන් නම්. ඇවිල්ලා බලනකොට සතිය කැඩලා නැහැ කියලා කවදා හරි ජීවිතේ යෝගාවචර දැනගත්තොත් එක සැරේ දැනගන්න ඕනේ. මුළු සංසාරෙටම එක සැරේ දැනගන්න. ඊට පස්සේ ආයෙ වට කර බලක් ගන්න බෑ. දැක්කට පස්සේ තේනවා මේ සතිය මේ සමාධිය මම ඌව දාලා ගියාට ඌ මාව දාලා ගිහිල්ලා නැහැ. මම ඇති කරගත්ත සතිය මම ඇති කරගත්ත සමාධිය එහි මේ පැනපුණ නිසා මම හිතනවා අනේ මගේ පාහරේ මෙච්චර සිල් අරගෙන මෙච්චර භාවනා කරන්න තියදී මම මෙච්චර හදාගත්ත සතිය දාලා ගියා නේද කියලා පශ්චාත්තාප වුණාට ඒ සතිය කදාවත් මට කරන අනුකම්පාව නතර කරලා නැහැ. ඒක නිසා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කවදා හෝ කොතනකදී හෝ සතියක් ඇති කරගත්තොත් ඒක නිවන් දකින්නකක්ම මට නිවන් දකින්නකම්ම මට ආධාරකයක් උපකාරයක් වෙනවා. සද්ධාවේ මේ ගතිය නෑ සද්ධාව පාහරයි. එනවා යනවා. වීරිය මේ ගතිය නෑ ඒක පාහරයි. එනිසා හිතගෙන නිින්ද යනවා. සතිය එහෙම කන්නේ ඒකයි කියන්නේ දරුවෙකුට දෑවැද්ද දෙන්න ඕනෝක දීපන්. මට හිටියනම් අම්මපා දෙනවා. මට වෙලා තියෙන දරුවෝ නෑ. මොකද ওই දෙක කරන්න බෑ වගේ මට පේන්නේ. ඉතින් ඒක නිසා කවදා හෝ අපි දරුවෙක් ළඟට තියලා උකුල තියාන තනින් කිරි දෙන්න වගේ ඒ දරුවෙකුට මේ දායාදේ දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ රාහුල පුංචි කුමාරයට දුන්නා වගේ. අන්න එහෙමනම් අපිට කීත හැකි අපි මේ අපිට ආපු බැටන් එක රිලේ රේස් එකේදී වටන්න නැතුව ඊගාව කෙනාට දුන්නයි කියලා. අපි මොනවද දෙන්නේ? පොඩ්ඩක් කන්නඩියක් ඉදරට කියලා පොඩ්ඩක් බලන්න අපි මොනවටද දරුවන්ට අපි සැලසුම් කළා තියෙන්නේ. අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ රටට ඉස්සරහට වෙන්න ඕනේ කියලා. අපි මොනවද අපේ අම්මට තාත්තට ගිහිල්ලා දෙන්නේ? අපි මොනවද ගුරු පඬුරවල තින් ගුරුවරයෙකුට දෙන්නේ? අපි තවත් දෙන්න හදන්නේ අර තව තවත් විස දනවන නානාවිද රූප ධර්ම දෙනවා. ශබ්ද දෙනවා, ගඳ දෙනවා, රස දෙනවා. පහත දිල කෙනා මට පින් කරලා ලබන ආත්ම දිවි ලෝකේ යන්න පුළුවන් වෙයි. දිවි ලෝකයන් උටත් වැඩිය හත් අවුරුද්දක් වුණු වෙච්ච අපායක් අසුචි වලක්. ඒකට ගියාට මෙහෙමවත් බණ අහන්න හම්බ වෙන එකක් නැහැ. ඒක නන්දන වනයක් everlasting party. කදාකවත් ඉවර වෙන්නේ නැහැ. මොකද්ද ඒකට පාටි ඇති වෙලේ? මෝහණං නාම වනන්තං මෝහණං නාම. ඒ ගිය භාවනා කරලා ගිය භික්ෂු දේවතාවෙක් බුදුන්වහන්සේට ඇවිල්ලා චාර්ජ් ෂීට් එකක් දෙනවා. චෝදනා පත්‍රයක් දෙනවා. කියලා අච්චරාගන සංඝුට්ටං පිසාචගන සේවිතං. අනේ ස්වාමීන් මං ගියාට පස්සේ අප්සරාවන් ඇවිල්ලා වට කරගත්තා. මට පේන්නේ සේරම පිසාච ප්‍රේතයෝ ආවේ. ඕගොල්ලන්ට නෙමෙයි මේ කියන්නේ. මම මේ අප්සරාවන් වට කරගත්තට මට පේන්නේ ඔක්කොම සාච පිසාච ප්‍රීතියෝ වගේ. මේ නන්දන වනය තණ්ඩි කර මෝහණයක් ස්වාමීන් වහන්සේ. මේකද මම භාවනා කරලා හම්බ කරේ. කොයි ස්වාමීන් වහන්සේ මට බේරුමක් මේ භාවනා කරාට පිනට තුසිත දිව්‍ය ලෝකෙට ගිය దేవතාවෙච්ච භික්ෂුවක් භික්ෂු దేవතාවක් කියලා බුදුහාමරණ කියනවා අච්චරාගන සංගුට්ටම් විදාජකන දේවිතං වනන්තම් මෝහණං නාම කුතෝ නම් කාම නාම භවිස්සති මම කොහෙන්ද බේරෙන්නේ කියලා උතනස කතා කරලා කියනවා පුතේ බොයි පුරුදු කරපු සතිය ওই වනාප්තරාවන්ගෙන් වඩකින්නෙත් නැහැ ඔය මෝහණ වණෙන් නැතිවෙන්නෙත් නැහැ සතිය මේ මනුස්ස ආත්මෙන් දිව්‍ය ආත්මෙට ගියත් සතුප්පාද කියලා එකක් තියෙනවා. මම මෙතෙන් ආවේ සතිය පිටවපු නිසා කියලා පහුවෙලා අපිට තේරේ තේරුණාට පස්සේ ඔය සතියට එතන මේ සතිය ඔය වනදේව ගුණුට කඩන්න බෑ. ඔය සතිය නන්දන වනයේට කඩන්න බෑ. ඒව ඔක්කොම නිකන් පුස් දෙයි. මේ සතිය අදාගනි කියලා ධම්ම රතයක් පිළිබඳ බුදුන් සඳහන් කළා තියෙනවා ඔබ බය වෙන්න එපයි කියලා. ඒක කොච්චර ක්‍රියාත්මක වුණාද කියනවනම් ඒ වෙනකොටත් ඒ దేవතාවත් එක්ක 500ක් දිව්‍යංගනාව ඇවිල්ලා බුදුහාමුදුර හම්බ වෙන්නේ. ඒ దేవතාව ඒ බණ අහලා ඉතින් rahat වෙනවා. ඒ මොකද ගියාත්මේ කරපු පින නිසා. ඒ නිසා අපි වඩන ලද සතියක් තියෙනවනම් සවඩන ලද සතියේදී සක්මන අතරලා කුරුල්ලෙකුට හිත යන්න පුළුවන්. බය වෙන්න එපා. කවදාකවත් ඒක නොවේ කියලා. වෙන්න පුළුවන්. නමුත් කලබල වුණොත් විතරක් මාරපාක්ෂික වෙනවා. ප්‍රතික්‍රියා කළොත් විතරක් මාරපාක්ෂික වෙනවා. කලබල කරන්නේ නැතුව මේ මම ගියත් නෙවෙයි. කවුරුත් ගෙනිච්චත් නෙවෙයි. මේ හේතුඵල ධර්මයක් විදියට උනේ. මට පුළුවන් රත විඳ විඳ ඉන්න කුරුල්ල රස විඳ විඳ ඉන්න තන තීරුම් ගතට පස්සේ නැවතත් ගෙනල්ලා තොටිල්ලෙන් පැනපු බබෙක් ආයෙ ගෙනල්ලා තොටිල්ලෙන් තියෙන අම්මා කෙනෙක් වගේ ආයෙත් අර අරමුණේ පටල කරන්න පටල කරනකොට දැක්කොත් නතර කළ තිබුණ තැන සතිය කැඩලා නැහැ ඒ සමාජයේ මොකුත් වෙලා නැහැ කියලා බුදුහාමුදුරණ වදින්න තෝ මොන කරන්නේ. එහෙම නැත්නම් අපි තන්නේ නැද්දකින් විතරක් මගේ හිත කොච්චර කෙරුවක්වත් ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ මෙන්න සතිය වන්න ඕන සතිය කරනවා කියලානේ අපි. එහෙම තමයි මුලදී නම්. නමුත් පුරුදු වුණාට පස්සේ තේරෙයි සතිය පිට ගියාට ඔය තරම්ම කැඩිල්ලක් වෙන්නේ නැහැ. Taman දන්නවනම් මගේ ക്ഷേම භූමිය ඒ නිර්මල තැන නික්ලේශී තැන තියෙනවා. මට තියෙන කලබල වෙන්නේ නැතුව ආත්මවාදයකට වැටලා Tamanට දෙදී ගන්නත් එපා. කුරුලට බනින්න යන්නත් එපා. මේ ගිනලා තියන්න තිබ්බට පස්සේ තේරෙනවා ඒ විඥානේ නෙවෙයි දැන්. අලුත් විඥානයක්. ඒ විඥානේ තිබුණා නම් පශ්චාත්තාපේ තියෙනවා. ඒ විඥානේ නොවෙන නිසා පශ්චාත්තාපයෙන් වෙන්න තියෙන අකුසල කර්ම අහෝසි. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ ඔබ ළඟ කොච්චර කර්ම තිබුණත් අහෝසි කරන්න පුළුවන් ප්‍රතික්‍රියා නොකර ඉන්නවනම් නඩු නඩු කියන්නේ නැතුව ඔය වෙච්චි කුරුල්ල ගැන නානු යංජනක් ආයෝති න නිමිත්තක් ආයෝති නානු ව්‍යංජනක් ආයෝති යත්වාදි කරන මේතං අසංගතම් විරන්තං උපජ්ජති පාවක අකුසල ධම්මා තත්ත සංවරය ආපජ්ජති ඒ කුරුල්ලගේ භාගතුක විතර හොයන්න යන්නත් එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්නත් එපා දැන් බලමින් තමයි ඉන්නේ ඒක හරි තවදුරටත් එපා යම් හේයකින් තවදුරටත් මේ පාර ගියොත් උපදින තියෙන මහා කෙලස් කඳක් තියෙනවනේ ඒක නොවීම පිණිස හිත ගිහිල්ලා ආරක්ෂක භූමිය තැම්පත් කරන්න. තැම්පත් කරපු ගමන් ඒ බුරුම ස්වාමීන් වහන්සේ සමීකරණයක් හදලා පෙන්නනවා. මුගක් ඉස්සරහට ගියාට පස්සේ ඒක Tamanට ඔප්පු කර දෙහැකි. ඒ සංසිද්ධියේ මුලක් තිබුණේ සතිය නම් අගත් තියෙන සතිය නම් මැද මොන කෙලෙසයක් තිබ්බත් ඔක්කොම අහෝසි වෙනවා කියන. ඒ නිසා අපි පුරුදු කරගන්න ඕනේ වාඩි වුණා පරියංගිර ගිල වාඩි වුණා. සක්මන්න ගිහිල්ලා හිටගත්තා. ආ නික්ලේශී භූමිය මොකද්ද ඉරියව්ව? මම ඉඳගෙන ඉඳලා ඉස්තලාම් බලනවා. මට මේ ඉරියව්ව හොඳට පටලද සමබරද දීච්ච ස්වරූපෙන් තියෙනවා. ආ එතන ඒක තමයි මට මේ බෙන්ච්මාර්ක් එක එහෙම නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එක නැත්නම් අරමුණ ආලම්බණය. ආ මේක ඉඳලා නම් ආනපානේ බලනවා. තවත් හොඳයි. ඉතින් ඒක උඩ සද්ද නැහැ ඉන්දිය කියලා හිතන්න යන්න එපා. සද්ද එනවා. සද්ද එනකොට හිත පිට යනවා කියන එකත් වෙන්නේ නැති ගන්නේ වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ආයතරයක් අර සද්දේ ඉඳලා මතක් වෙච්ච තැනක ආයත බිල්ලර ඉරියව්වේ හෝ ආනපානේ තියලා වෙනසක් නොවිච්ච ගන්නට මේක ගියා කියන එක නිරීක්ෂණය කරපු දවසේ තේරෙනවා අතරමැද සද්ද ඇහිම නිසා උපදින්න ඉඳි තිබුණ සියලු කෙලෙසයන් සියලු කර්ම සියලු විපාක අහෝසි කරන්න පුළුවන්. අහෝසි වෙනවා. ඒක නිසා හිත යම් වෙලාවක සතියෙන් ආඩිය නම් ආඩි වෙච්ච බව දැනගන්න ඕනේ. එච්චරයි ප්‍රධානම දේ මේ හුඟ දෙනෙගේ හිත සතිය තියෙන නමුත් ඒ කට්ටිය දන්නේ නැහැ. ඒක නිසා මම කියනවා හැම කෙනෙක්ගේ ජීවිතේ මල් විහිං පල්. අයියෝ මගේ හිත පිටපයින්නනේ අයියෝ එලයි කුරුල්ලෙක් ආවනේ අයියෝ මලක් පිපිලා තිබුණා අයියෝ සමලේක එතනින් ගියානේ අනේ සුගඳක් ආවනේ අනේ සද්දයක් ආවනේ තොරතෝංචක් නෑ චෝදනා පත්‍රය. මේ මොන කුණුහරුපියාවත් ආයේ සතිය අතෙන් ගන්න පුළුවන්කම බුදුහාමුදුර අපිට දීලා තියෙන ජීවිත බුද්ධියක් නේ. ඒකනේ අපි ඔච්චර කල් සතිය වැඩුවේ. ඒක නිසා නැවත ඒ සති ස්ථාන ගන්න පුළුවන් බව ඔය කෙලෙසෙන් කඩන්න බෑ. කෙලෙස් එච්චර බලවත් නැහැ. හැබැයි කෙලෙස් බලවත් වෙනවා පශ්චාත්තාප කෙලෙස් බලවත් වෙනවා ප්‍රතික්‍රියා කළොත්. ඒක තමයි මායя කරන්නේ. බුදුරජාණන්සේ අපිට දීලා තියෙන ලයිසන් එක පශ්චාත්තාපිලා වැඩන්නේ ඒක තවත් නීවරණයක්. ඔබ ඊගාට කරන්න ඕන දේ බලපන්. ඒක සඳහා වැදගත්ම දේ තමයි මම සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැති බව දන්න එක. ඒක නිසා සමීකරණයක් ආයෙ ලියන්න වෙනවා. සතියේ ඉන්න වෙලාවේ සතියේ ඉන්න බව දන්නවට වැඩිය කුසලයක් තියෙනවා. සතියෙන් නැති වෙලාවේ සතිය නැති බව දන්නේ. ඒක කාටවත් කරන්න බෑ. ඒකට විශේෂඥ වෛද්‍යවරුත් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි සෞඛ්‍ය නැති වෙනකොට සෞඛ්‍ය නැති බව දැනගන්න රෝග නිర్ణයට වෛද්‍යවරයට බාර දෙනවනේ. ඒ කවදාවත් හරියන වැඩක් නෙවෙයි. බුදුරජාණන් කියනවා මේ ඒව හරියන වැඩ නෙවෙයි. Taman දැනගන්න ඕනේ සෞඛ්‍ය ඉන්නකොට මෙහෙමයි. සෞඛ්‍ය නැති වෙනකොට මෙහෙමයි. දැන් විශාල යන්ත්‍රෝපකරණ රාශියක් කරා යනවා. ටෙක්නීෂියන්ස් රාශියක් කරා යනවා. දොස්තරලා රාශියක් කරා යනවා. ඒකලිල එයා කියනවා උඹට තියෙන අසවල් දෙයක් කියලා. කොච්චරක් ඔය උපකරණ වලට වර්ධිනවද කියලා දන්නවද? පිටිම කෙනෙක් ගිහිල්ලා බැලුවොත් කියත හැකි බබාට මාස 3ක් විතර වෙනවා මේ වමනේ යන්නේ බබෙක් බඩේ ඉන්නවයි කියලා කියන්න ඉඩ තියෙනවා. මොකද යන්ත්‍රය ඒ තරම් ඒ දොස්තරලත් විල්ලෙජ්ජාවක් නැහැ. ඒ අපේ ඉන දොස්තර මාත්‍යෙකුට ඒ අසනීපේ ඒ දොස්තර මාත්‍ය හරිම අවංක මිනිසයා. හාමුදුරුවන්ගේ ගිහිල්ලා බලනකොට liver එක සවුත් වෙලා. ඉතින් මේ මහත්තයා ගිහිල්ලා බැලුවා මේ හාමුදුරු බොන්නෙත් නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නැහැ. ඉතින් ගොඩාක් පරීක්ෂා කරලා බලනකොට අල්ලපු ඇඳේ එක්කනාගේ එක්ස්රේ එක බල්ලා තියෙනවා. මැෂින් එකට වැරදිලා. විනාශයි. ඉතින් මොනව කරන්නේ? ඉතින් දොස්තර මහත්තයා භාවනා කරන කෙනෙක් නිසා විලා කියනවා නේ බලන්න ස්වාමීන් වහන්සේ ඒ ටෙක්නීෂියන් දෙන්නයි ළඟට එක්ස්රේ කරන්න ගියාම හරයාගෙනව මෙයාට දාලා මෙයාගෙනව මෙහාට දාලා ඇවිල්ලා බලනකොට වැරදිලා. ඒ මොකද තමන් නෙවෙයිනේ මේ බලන්නේ. අනුන්නේ කියන්නේ. අනුන්ගේ යන්ත්‍රනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් අපිට කියන්නේ තොපේ කුණු මං හොදලා දෙන්නම් කියලා. උඹලගේ කෙලෙස් මං අයින් කළ දෙන්න. බුදුරජාණන් කියනවා උඹට තේරෙනවනේ මහණනි. මේ විඥාණය කියන එක එකමයි කියලා. එකම නෙවෙයි කිව්වොත් එකමයි කිය මිනිහ රැකයක් ඇති වෙන ඇත්තනේ. ඒකට හේතුවක් අවශ්‍යයි කියන එකට හේතු නැතුණත් විඥානේ දිගට තියෙනවා නිකන් ගින්න කියලා වෙනම જાතියක් තියෙනවා. ආ මේ ඉන්ද්‍ර නැතුව කියලා ඉතින් අපි හිතානේ හිටියේ. නැකයක් ඇති වෙනවනේ. ඒ හේතුව නැතුනොත් විඥානය නැති වෙනවයි කියලා නෙවෙයිනේ අපි හිතුවේ. හේතු මොනවා නැතුනත් විඥානය විතර තියෙනවයි කියලා නිසා හේතු නැතුනත් විඥානය නැති වෙන කියනකොට තැකයක් එනවනේ. අන්න ඕක පුංචි දෙයක් කියලා හිතන්නේ. අපි හිතියේ එතන. අපි දැන් ඒක නැති කරන්න හදන්නේ කාගවත් අත්දැකීමෙන්වත් බුදුහාමරංගේ ආනිසංසකින්වත් නෙවෙයි. අපිම අත්දැකලා. අන්නේ අත්දකින්න නම් රූප ධර්මයක් අල්ලන්න. රූප ධර්මයක් අල්ලගෙන නැත්නම් ඉරියව් අල්ලන්න. ඉරියව්ව අල්ලගෙන බලන්න අදිෂ්ඨානයක් ගන්න මේ වැඩේ ඔප්පු කරනකොට මම පුළු පුළුවන් වෙලා ආනපාන තියෙනවා. පුළු පුළුවන් වෙලා මම දකුණේ තියෙනවා. තියලා දැන් ඒ අපි අදිෂ්ඨාන කරාට සද්ද එනවා, වේදනාව එනවා, හිතවිලි එනවා. ඒ කොයි එක ආවත් පශ්චාත්තාප වෙනවා වෙනුවට හැකි ඉක්මනට නැවතත් ගෙනලා අරමුණේ හිත තැම්පත් කිරීම මගේ එකම පරම තපස යුතුයකම ඒ හිත කඩපේ කනගෙන නඩු කියන්නේ යන්නේ නැහැ මම කියාගන්නෙත් නැහැ අනුන් කියන්නෙත් නැහැ කියලා ගිනල්ලා ගිනල්ලා තියෙන දවසක තේරෙයි හිත පිට ගියයි කියලා මෙතන සතියේ තිබුණ සාන්ත භාවය නැතිලා නැහැ ඒක දැනගත්ත දවසේ ඒක නැවත නැවත කරන්න කරන්න ඒකම ඒකම නැවත සාතික වෙන්න පටන් ගන්නකොට අර සැකේ නැති වෙනවා. එච්චරයි එකම ක්‍රම. මේ සැකේ නැති කරන්න තියෙන එකම ක්‍රමේ අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙන්න ඕන. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපි හිතමු අපි අම්මා මාලා කියලා. අපි හිතමු අපේ හිස ගිනිගත්තයි කියලා. එහෙනම් අපි දරුවා මැරුණා කියලා හිතමු. නැත්තම් ගෙට ගිනිගත්තයි කියමු. මොන හරි මාලියක් අමලියක් කරදරයක් උණයි කියමු. ඔය කොච්චර හිත කලබල වුණත් ඔය හිතේ ඒකාග්‍රතාවය කියන සමාධිය මුළු ගැන්විලා තියෙනවා. ඔය හිතේ සතිය කියන ධර්මයේ හේම තියෙනවා. කොච්චර අම්මා මලත් සතිය මැරෙන්නේ නැහැ. කොච්චර දරුවමලක් සත්‍ය මැරෙන්නේ නැහැ. ඒක නිසා අපිට අවශ්‍ය වෙලා තියෙන සතිය වඩන්න නම් අපි සතුටු වෙන්න ඕනේ. දරුවා මැරලා තියෙද්දි මැරලා තියෙද්දි සතිය වඩන්න පුළුවන් බව තහදි කරන එකද මම කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මැරෙන්නෙත් නැතුව අනේ දරුවා මැරෙනකොට සතියක් නැතුණාදෝ කියලා ඉසాత බැඳගෙන ආඩන එකද කරන්න තියෙන්නේ. කිසాగෝතමීට පුත්‍රයන්සේ දීපු පණිවිඩේ මරණය කියනක ඔබට ඔච්චරම අමාරු දෙයක් හිතා ගන්න බෑ මොකද මගේ රත්තරන් දරුවා නිසා. ඊළඟව අබ අබ මිටක් කරාමරි. අයියෝ සිම්පල් නේ අබ මිටක් කියන එක මේ දරුවා පණ දෙනවා. හැබැයි මැරිච්ච නැති ගෙදරකින් කියලා යනකොට ඇහෙන්න ඇරියා. ඉතින් ගෙදරට ගිහලා අනේ බලන්න මේ බබා හොඳටම අන්තිමයි අයියෝ මට ඕගොල්ලෝ අබ මිටක් නැද්ද? අයියෝ දෙන්න අබ දෙන්න මේ ඒක නෙමෙයි. ඕගොල්ලෝ ගෙදර කවුරු කවුරු මැරෙලා නැද්ද? පිස්සු කතා කරන මේ ගියේ අත් දවසේ දාන දුන්නේ ඊයේ. ඔයාලට ඕන නම් අබ ගෙනියන්න. නෑ නෑ එහෙනම් ඊ අබ එපා. අනික දෙට යනවා. ඊට පස්සේ කියනවා මේ මිනිහ ගේ ඇතුලේ. යන්න යන්න යන්න අබෝලට වැඩි යහුනේ මරණේ මරණේ මරණේ මරණේ. ඒකට ඒ තමන්ගේම දරුවා අමතක කරලා පුතුන් දැන් දකිව ස්වාමීන් වහන්සේ දරුවා තිබිච්චාවේ මාව බේරගන්නයි කියලා. මාව බේරගන්නයි කියලා. ඒ නිසා මෙතන ඉන්න කාටවත් අලුතින් පිංකම් කරන්න ඕනේ නැහැ. කෙලෙසිච්ච හිත දන්නවනම් නික්ලේශී තන මෙතනයි කියලා. ඒකට ගේන්න තියෙන හැකියාව සහ අවස්ථාව දෙන්නෙකුට මොනම වෙනසක්වත් නැහැ. ගෑණියෙකුට මේක පුළුවන් පිරිමියෙකුට බෑ. නැත්නම් පිරිමියෙකුට පුළුවන් ගෑණියෙකුට බෑ. පොඩියෙකුට පුළුවන් වහල්ලෙකුට බෑ. උගතෙකුට පුළුවන් නුගතෙකුට බෑ. පැවිද්දෙකුට පුළුවන් නොපැවිද්දෙකුට බෑ කියලා ඒ සතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව කාගවත් අධිකාරිය නැහැ. මේක තිරසිනෙකුට ගන්නම බෑ. යක්ෂයෙකුට ගන්නම බෑ. ප්‍රේතයෙකුට ගන්නම බෑ. ওই දෙයියකට බ්‍රහ්මකට කොහොමඩක්වත් ගන්න බෑ මොකද ඒගොල්ලෝ මත් වෙලා ඉන්නේ. මේකට දුක ඕනේ. මේ පරිශ්‍රණය කරන්න දුක ඕනේ. මේ රිසර්ච් එකක් කරලා පෙන්නනවා ඒගොල්ල දිනුවක් ඇති වෙන මිනිස්සයාට හරිය නෙවුව 2.6ක් යනකොට දුක එකක් එන්න ඕන කියලා නැත්තම් කවදාකවත් දිනු වෙන්නේ නැහැ කියලා 2.6කට එකක් පරාදේ තියෙනවා නැත්තම් හරියන්නේ නැහැ ඒ පරාදයට බැන්නට පරාදෙන් තමයි ඔක්කොම කුළු ගැනිලා එන්නේ හරියම එක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ නිවන හොයන්නේ දුකට වාංගු කරලායි. ඒ නිසා දුකට එන්න හරින්න ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සතිය කැඩිච්චාවයි. ධක්මන කැඩිච්චාවයි. පරියංකේ ආනපන කැඩිච්චාවයි. කැඩුණාට පස්සේ ඉඳලා බලන කොච්චර ඉක්මනට මට මේක අල්ලගන්න පුළුවන්ද? අල්ලගත්තට පස්සේ නැවත සතිය පිහිටවනකොට මොනම බාධාවක් තියනවද කියලා ඒ විතරක් නෙවෙයි ඒල බලනකොට අර ගිය තැනමයි තියෙන්නේ වෙනස් වෙලක් නැහැ. අන්න ඒක දකින්නකම් එතෙන්ට යනකම් විපස්සනාව පටන් ගන්න නැහැ. එතෙන් නිකන් දාහන කෙරෙන්න පුළුවන්, සීල කෙරෙන්න පුළුවන්, සමාධිය කෙරෙන්න පුළුවන්. නමුත් ඒ එනේන සමාධියේදී වෙන්නේ සමාධිය කැඩිච්චාම පශ්චාත්තාපය. මෙතන නෑ. සමාධිය කැඩෙන්න පුළුවන්. ආයතික හදන්න පුළුවන්. ආයසරයක් ගැන සතිය සමාධිය පිටවපු ගමන් ඉඳන් කැඩිලා නැති බව තේරුණාට පස්සේ තේරෙනවා අපි මේ අනුන්ට බැන්නට, Tamanට බැන්නට කවුරුත් කරපු දෙයක් නෙමෙයි මේ හේතුඵල ධර්මයක්. නමුත් විපස්සනාව කියන එක දන්නවනම් සතිය කියන එක අඳුරනවා නැවත ගෙනලා පිහිටවනකොට ඒකට මොනක්වත් වෙලා නැති බව දැනගන්නකොට මේ යෝගාවචර ඇති වෙන මේ ගැම්ම ඥාන කුජමකම හිතලා නැහැ. වයසේ පිහිටලා නැහැ. අවබෝධයේ දැනුමේ සුතුමේ ඥානෙ නැහැ. නමුත් සුතුමේ නාම කොච්චර තිබ්බත් මේ දැනුම නැත්තම් මේක ප්‍රයෝජන සලකලා ගන්න බැන්නම් බුද්ධ ශාසනයක ආලෝකයක් නැහැ. ධර්මයක සරණක් නැහැ. ඒකට බෝරුවගේ පිටි හරු අකුරු බැඳා වගේ කර තියාගෙන යයි. නමුත් පිහිටක් ආධාරයක් නැහැ. කවදා හරි මේ විදිහට එහාට මෙතන තිබිච්ච විඥානයේ තව එකකට බැලලා ආවම මෙතෙන්ට එනකොට අලුත් එකක් කියලා දන්නවනම් මං කියන ඒ මනසයා භාවනා කරන චිත්තක්ෂණය පාසතිරියම් වෙනවා. භාවනා කරන චිත්තක්ෂණය පාසත් ඉරියන් වෙනවා අලුත් අලුත් විඥානයකට අපි උපදින්නේ. ඒකෝට යාට තේරෙනවා මම දැන් ඉන්නේ කේස් එක වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ පශ්චාත්තාපය. ඊගාටනේ චිත්තක්ෂණයේ 100%ක්ම පිරිසුදුයි. කාටවත් කෙලසෙන්න බෑ කාටවත් නැහැ කියන්නත් බෑ. මට බැරිද මේ තියෙන කුණු කන්දලේ තිබිච්චාවයි ඒක මොන හරි පරණ කර්මයකට දකින්න නොපතන්න දෝමගෙන් කියලා හිතුණට ඊගාටනේ චිත්තක්ෂණයට පිවිතුරු වෙනවා නම් ඊගාට එන චිත්තක්ෂණය බුදුහාමුදුරුවගේ බාර ගන්න කැමති නම් ධර්මයේ වගේ බාර ගන්න කැමති නම් සංඝයා වගේ බාර ගන්න කැමති නම් එයා වයසට යනවා වෙනුවට තිරියන් වීමක් වෙනවා. ඒ නිසා මුස්ලිම් ගෙවල් වල මේ දොරේ ඇතුල් පැත්තේ උළුවක ගහලා තිනවා ඔබේ ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැකියි. ඒ නිසා ගෙටෙන මිනිසුන්ට තෝරන්න බේරන්න එපා. කොයි එකටත් එන්න දෙන්න. කොයි වෙලාවෙ දෙයියෝ එනවද දන්නේ. ඒ නිසා අපේ කී ඇතුළට මේ කුණු පංචස්කන්ධෙට රහතන් වහන්සේ නමක් වඩින්න දවසක් ආර්යයන් වහන්සේ වඩින්න නම දවසක් අපිට කොහොමඩක්වත් වෙන් කළ අඳුර ගන්න බෑ මෙන්න මේ ලෑස්තිය නැත්තම් මේ සතිය නැවත පිහිටවීමේ කටයුතු දන්නේ නැත්නම් අපි හිතනවා මේ රහතන් වහන්සේ නමක් නිකන් පිටින් ඇවිල්ලා මේක ඇතුළට දැම්මා වගේ පිරෙයි කියලා. කවදාකවත් නෑ. මේ නව එනේන චිත්තක්ෂණයේ තියෙන පිවිතුරු බවට ඉඩ දෙන්න ඒ කියන්නේ ගිය චිත්තක්ෂණයේ තියෙන විඥානයේ කුණු කන්දල් ගිය චිත්තක්ෂණේ විඥානයේ තියෙන මේ පැහිච්ච පැසවපු දේවල් මේ විඥාණයට එන්නවනම් ගන්නවනම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ කුණු ටික මේකට ගන්නවනම් ඒකට කියනවා තණ්හාව කියලා. ඒකේ ආසන්න කාරණාව තණ්හාව ඈත ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව මේ දෙන්න අම්මයි තාත්තයි වගේ. තෘෂ්ණාව අම්මා වගේ අවිද්‍යාව තාත්තා වගේ බුදුහාමර කියනවා යෝගාවචරයට උගේ අම්මයි අප්පයි මරන්න බැරි නම් කවදාවත් නිවන් දකින්න බෑ කියලා. පවුනේ. තමන්ගේ අම්මයි තාත්තයි මරන්න බැරි නම් කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. යේසුස් වහන්සේ කියනවා තොට තොගේ අම්මට වෛර කරන්න බැරි නම් කවදාවත් මගේ ශිෂ්‍යෙක් වෙන්නේ නැහැ කියලා. මහා සාධාරණ කිසිම සදාචාරයක් නැති වචනයක්. අපිට හිතෙන්නේ අනේ මගේ අම්මා බණ්ඩාර මැනික අනේ බණ්ඩාර මැනික මරන්න නැතුව මට නිවන් දකින්න බෑ කියලා තමයි මට හිතෙන්නේ. තෘෂ්ණාව තමයි අම්මා කියන්නේ. අවිද්‍යාව තමයි තාත්තා කියන්නේ. උන් දෙන්න තමයි මේක පෝෂණය කරන්නේ. මේ විඥාණය ඒ නිසා උන් මරන්න නම් කැම දීම නතර කරන්න. පොහොර දීම නතර කරන්න. භාවනාදී පොහොර අඩු වෙනකොට තමයි ඒ පාවීම කම්මැලිකම නීරසකම ඉන්නේ. දැන් දැනගන්න වැඩි හරි. මෙන්න මේකට වෛර කරන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේක දිගට පවත්වන එකයි තපස කියන්නේ කියලා බැලුවොත් ඒ කියන්නේ මේ දුක පිළිබඳව තියෙන මේ නැස්චාර්ත අදහස පැත්තක දාලා මේ පැමිණෙන දුකට පැණි රසයි කියලා දුක පිළිබඳව අලුත් අදහසෙන් බලන්න ගියොත් පුරිම පඬිසාංශ කියනවා යෝ විපස්සනා යෝගාවචරයට වෙත පැමිණෙන දුක සිරි දෙව්දුවගේට වැඩිය ආවා. එයා ඉන්නේ අපිට පණිවිඩයක් දෙන්න. අපි ඈතිම දොර වහලා තියලා තිබ්බොත් අපි එන්නේ දරන්න නැති ප්‍රතිශක්ති නැති නුරුස්නා ගතියකටපත් වෙලා නුරුස්නා ගති සහිත જાතියක් බෝ කරලා මැරලා යනවා. එනේන දුකට මුහුණ දෙන්න ගිය ගමන් අපේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය එවගේම අපි දෙන පණිවිඩය හැම වෙලාවෙම සම්පූර්ණ නෛර්යානිකයි සම්පූර්ණම සාන්දෘෂ්ටික ධර්මයක් දෙන්නේ. ඉතින් ඒ අපි මෙතෙක් කල මේ වයසට යන අනුන්ට වැරදි අදහස් දෙන ඉන්න තැන ඉඳලා මේ හරි පැත්තට යන්න චිත්තක්ෂණයයි යන්නේ. යන එකට නොයන එකට මොන જાතියෙන් කිව්වත් හරියන්නේ නැහැ. කිරි දෙවෙනි දිවිය දෙවියත් අඟුරු සූදු වෙන කලෙක් නම් නැහැ. ඒක ගැන බය වෙන්න එපා. බලුවන්ද කියලා බලන්න ඒ Tamand ඇති වෙන මේ වෙනසට යෝනිසෝ මනසිකාරයට ඉඩ දීලා බුදුන් කෙරේ සද්ධාවෙන් ධර්මයේ කෙරේ සද්ධාවෙන් සංඝයා කෙරේ සද්ධාවෙන් සීලයක පිළිලා මේ වැඩ පිළිවෙල නිතර නිතර දිගට කරගෙන ගිය දවසක කවදා හෝ මේ කියන ධර්ම කොටාසය හිද්ද වෙච්ච ගමන් ඒකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. යන්තම් ඇසුරු කරන්න හම්බ වෙනවා. හිත කැඩලා පිට ගියාට නැවත ගෙනල්ලා බලනකොට අරමුණේ සතිය තියෙනවා. ඊට පස්සේ ආ භාවනා කෘත්‍ය කරන්න පටන් ගන්න එදා ඉඳලා තමයි. ආදේමනේ වෙලා නැත්තම් මොන භාවනාවක්වත් නැහැ. ආදේමන උනාට පස්සේ භාවනා නොකරනවා නම් ඒක අමනේ. ඒක යකෙක්. කරන්න බෑ. ඊට පස්සේ කරන්නේ දිගින් දිගට මේ අත්දැකපෙක නැවත නැවත කරන පස්සේ බහුලීගත කෘත්‍ය කරනකොට තමයි අපි ගී ගිය අතාරින්නේ පැවිදි වෙන්නේ. එතකොට ඉතින් කතා කරන දෙයක් නෑ දැන් දන්නවා මේකයි කරන්න ඕනේ. ඒ නිසා මේ ආසේවන කෘත්‍ය තමයි මේ වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ බබා බාර දෙනවා මේක භාවනා කෘත්‍ය කරගන්න. යම් දවසක ඒක වැඩිලා ආවට පස්සේ එයා බහුලීගත කෘත්‍යයට යනකොට බුදුජානන්සේ ගණන් ගන්නෙත් නෑ යාව. එයා දන්නවා යාගේ වක්කී මෙයා ළඟට ගිහිල්ලා තියෙනවා කියලා. ආසීවන කෘත්‍ය භාවනා කෘත්‍ය කරන වෙලාවදී බුදුරන්සේ සාසනය පිළිටෝලා භාවනා මධ්‍යස්ථාන ඇති කරලා බණ කියලා ධර්ම සාකච්ඡා කරලා සීල් සමාදන් කරවලා සමාධි ප්‍රඥාව ලැබෙනකම් මම බලාගන්න. ඒක නැගිටලා යන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරය දේශනාව හමාර කරුවේ මට කියන්න තියෙන්නේ මේක කෑවොත් මේ අදහස ගත්තොත් මේ භාවනා කියන්නේ සුඛ සත්‍යන කියන්නේ මොකක්ද කියලා. ලෝකේ තියෙන භයානකම ඇබ්බැහියට වැටුණා කියලා හිතා ගන්න. නිවන් දැකලා තමයි නතර වෙන්නේ. කුඩු ගැහුවට වැඩි හපන. ඒක අම්මා අප්පා එපයි කියලා මේකට එනවා. වස්තු භෝග ඔක්කොම දාලා මේකට එනවා. මම මේ ඇවිදින්නේ එක කුඩු මුලක් විකුණ ගන්න. ඒක කෑවොත් ඒක දුන්නොත් ආය මොකුත් නැහැ පුදුමාකාර බැහැියක් තියෙන නිසා ජීවිතය ඇතුළත තව කාට හරි එක කුඩුමුලක් උකනා ගන්න සීල දිනාටම ධෛර්ය ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. දයපි විනාඩි සුවල්පයක් කරගනිමු. එත්තාවතා ചാති ගාථා සහ ජහනා කිරීමේ අපි විවිධාකාරයෙන් ආයාසයෙන් රැස් කර ගන්නා මේ සීලම කුසල් පෙනීන පෙනී උදව් කරන්නා වූ සීල දෙනාටත් ඥාතියින්වත් පින්පැමනවන ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් අනුමෝදනා කරන අතර අපටත් මේ කරගෙන යන කෘත්‍යය අවබෝධයේ පිණිස මේ කුසල් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගන්න. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නුමෝදන්තු Thank you. ඉත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසන ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු